අරමුණකට හිත යෙදීම මාර්ගයෙන් නැත්නම් අරමුණේ හිත පවත්වන චිත්තක්ෂණයක් පාසා විශාල කෙලස් කන්දරාවක් දුරුවන් කරන බවත් ඒ දුරුවන් කරන දුරුවන් කරන පිටු දක්ින පිටු දක්ින කෙලස් නිසා එයින් එන්න තියෙන කරදර වලින් මිදෙන බවත් ඒක ශුන්්‍යත විහරණයක් බවත් ශුන්්‍යත අවලෝකනයක් බවත් සරුවචනාංශයෙන් පෙන්ලා දෙනවා. ඊට පස්සේ ඒ සාවිශාල දුක්ඛන්දක් ගෙවම්කරනද තම අරමුණක් අරමුණු කරනවා. ඒ අරමුණේ හිත පවත්වන වෙලාවේ අරමුණ සම්බන්ධයෙන් යම් යම් කරදර කංකටොළු සතිය පවත්වන්න බැරි ගති, ජීකට පවත්වන්න නැති ගති ආදී දරද ලක්ෂණ තියෙනවා. කෙසේ නමුත් ඒක නොදන්න කෙනා අරමුණේ හිත පවත්වන්න බෑ කියලා චෝදනා කරාට එහෙම නැත්නම් ඒ පිළිබඳව සිත් කරදර ගත්තට පවත්වන්න පුළුවන් චිත්තක්ෂණයක් තියෙනවා නම් පවත්වන චිත්තක්ෂණය පාසා මේසා විශාල කෙලස් තොගයක් දුරු වෙනවා. එයින් එන්න තියෙන කරදර වලින් විවේකයක් ලබනවා. එතන ශුන්‍යති විවේචන විහරණයක් තියෙනවා. ශුන්‍යතිට බැස ගැනීමක් තියෙනවා කියන පණිවිඩයෙන් තමයි ਸਰවඥාන්සේ මෙතන පටන් ගන්න. ඊට පස්සේ ඒ යෝගාවචරය මේ අපහසුතා මැද එහෙම නැත්නම් ඒ ගොනුව තුල අර අරමුණ වැඩි වේලා අසුරුකරනද වැඩි වේලා ගතකරනද යෑම හරහා මේ ශුන්්‍යති විහරණයට පුරුදු කරනවා. එහෙම නැත්නම් ඒක හුරු කර ගන්නවා. ඒත් එක්කම මේ ਸਰවඥාන්සේ ක්‍රමයට දක්වන ස්වභාවයෙන් ලැබෙන ආශිර්වාදයක් විදියට අර බලාන ඉන්න අරමුණෙත් යම් යම් විපරිණාම සිදු වෙනවා. යම් යම් සියුම් භාව සූක්ෂම අතිසූක්ෂම භාවයේ ඉන්න පටන් ගන්නවා. අන්නේ එනකොට යෝගාවචරයා අරමුණ හේතු කරගෙන ගොඩක් කෙලෙස් වාංගු කරගත්තා. දැන් අරමුණත් කීකරු වෙනවා, සමීප වෙනවා, සූක්ෂම වෙනවා. මෙන්න මේ නිසා අරමුණෙන් එන්න තියෙන දරත ගතිත් අරමුණෙන් එන්න තියෙන වෙහෙස කර ගතිත් ක්‍රමයෙන් දුරු වෙනවා කියලා ඒ අරමුණේ තුනී වීම සතිය බාධාවක් විදිහටවත් සමාධිය නැතිවීමක් විදිහට සලකන්නේ නැතුව ඒ තුනී වීම අගේ කරන්න කරන්න කරන්න එයාගේ ශුන්්‍යත විහරණය නැත්තම් ශුන්්‍යතාවයට බැස ගැනීම තව තවත් එන්නේ එන්නේ තහවුරු වෙනවා. ඉතින් මේ විදිහට යම්කිසි යෝගාවචරයකට ඒ තමන් අරමුණු කරන ලද අරමුණ ගන්නා ලද නිමිත්ත ක්‍රමයෙන් තුනී වී යෑම අගය කරන්නත් හිත ලැහැත්ති කරන්නත් අටුවාචාරින් වහන්සේලා පෙන්වලා දෙනවා විශේෂයෙන් බුද්ධඝෝසාචාරින් වහන්සේ අපි කාන්තාරයකට තට්ටු කරපු ගමන් ඒකෙන් සද්දයක් නිකුත් වෙනවා ඒ නිකුත් වෙන සද්ද එන්නේ එන්නේ එන්නේ තුනී වෙනවා ඉතින් යම් කිසි කෙනෙක් මේ ගහනකොට මේන සද්දයක් ඒකෙන් එන නින්නාදය ක්‍රමයෙන් තුනී වෙන හැටි ඒ තුනී වීමේ අන්තිම බිඳුව දක්වා සැලකිල්ලෙන් බලා ඉන්නා වගේ ආස්වාසයක් ආවත් ගෙවන් වෙලා යනවා ප්‍රස්වාසයක් ආවත් ගෙවන් වෙලා යනවා අන්තිමට ආස්වාද ප්‍රස්වාස දෙකම ගෙවන් වෙලා යනවා අන්නේ විදිහට ගෙවන් වෙන්න වෙන්න වෙන්න ඒක පඨවි ආපෝ තේජෝ වායු කියන හතරමහා ධාතුන්ගේ ක්ෂය වීමකුත් එක්ක අතරමැද තියෙන හිදැස එහෙම නැත්නම් අවකාශය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට <clears throat> යෝගාවචරයාගේ <clears throat> දැනුම ඉන්ද්‍රිය බද්ධව තිබුණු දැනුම ඉන්ද්‍රියයන්ගෙන් තොර නැත්නම් ආමිෂේ සම්බන්ධ කරලා තිබුණු දැනුම නිර්ආමිෂ පැත්තට හිමීට මාරු වෙනවා. ඒක හරියට පොළොවේ දිගේ ගිය ආශයන්තරාවක් හිමීට වාතයට ඔසවනවා වගේ. දැන් තවදුරටත් පොළේ ගැටෙන්නේ නැහැ. ඒක වායු තරලයක සම්බර කරන්න හදනා වගේ අරමුණේ දැනීම අරමුණේ හැපීම පිරිමැදීම ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට රූප ධර්ම එහෙම නැත්නම් ධාතු දිගේ ගිය ගමන ධාතු තුනි වෙලා ගිහිලා හිස් තැනක තියෙනා වගේ යෝගාවචරයට පේන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය හරියට ආශාන්තරව බාන වේලාවේදී හරි නග්ගන වේලාවේදී හරි අන්තිම බිඳුවේ පොළවේ ගැටෙමින් වාතය රැඳෙමින් පොළවේ ගැටෙමින් වාතය රැඳෙමින් යන වෙලාව වගේ යන්තමන සමාට ආනපාන වෙනවා ආයෙත් නොපෙනියනවා ආයෙ පේනවා ආයෙ නොපෙනියනවා ඔම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ අවකාශයේ තරලයේ රැඳුණා වගේ ඒ ස්තන්ඩ ගියාට පස්සේ ඉතින් උඟ දෙනෙක් අතරමං වෙනවා උඟ දෙනෙක් ප්‍රශ්න කරනවා සැක කරනවා දැන් ඊගාවට මම මොකද කරන්න ඕනේ? මොකද්ද මගේ ඊගා ප්‍රතිපදාව? කොතනද මං ඉන්නේ? මම සමතේද? මම විපස්සනාවේද? ඉස්සරහටද යන්නේ? සතිය තියෙනවද මට? සමාධිය තියෙනවද? දැන් අරමුණ බලන්න කිව්ව අරමුණ නෑ. ආදි වශයෙන් හිතට ගොඩාක් <coughs> නොදන්න ශේෂ්ත්‍රයකට ඇතුල් වෙනකොට සැක. ඒ වගේම අනිශ්චිත භාවයේ ආරක්ෂක තත්වයක් නැතිකම. එහෙම නැත්නම් හිත ලූටල යන්න හදන ගතිය. බය ගොඩක් දේවල් එනවා. ඉතින් අපි ඔය ඇත්තට පහුගිය දවස්වල දේශනාවලදී සාකච්ඡා කරා. ඉතින් එහෙම තියෙන වෙලාවක සද්ධාවෙන් වීරියෙන් එම බය වලට උදව් කරන්නේ නැතුව සැකයට උල්පන්දම් දෙන්නේ නැතුව මේක තමයි මේ ශුන්්‍යතා විහරණය කියලා කියන්නේ එන්න එන්න මේවා හිස් තැනකට එන්න එන්න මේවා ඇති තැනින් නැති තැනට මාරු වෙනවා මේකත් සතියෙන් ඉන්න පුළුවන් අවස්ථාවක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා ධාතුන් තියෙනකොට ඒක අරමුණු කරගෙන සතිය පවත්වනවා. දැන් ඒව නැති වෙලා විදිහට නැති තැන සතිය පවත්වනවා. අන්නේ විදිහට ගියාට පස්සේ යා ටික දවසක් ගියාම මේ අවකාශයක් වගේ පේන හිස්තන gedara ගියා වාගේ Tamange හැබෑ නිවහන වගේ හොඳට පුරුදු කරනවා. පුරුදු කරනකොට වරින් වර ශබ්ද වේදනා හිතවිලි එනවා. ආයසරයක් ඒ වගේන් තොර තත්ත්ව යනවා. එතකොට තේරුම් ගන්නවා මේ හිස්තන සහ නැත්සනාස්තික තත්වය සහ ආස්තික තත්වය අතර සියුම් ભેදයක් තියෙනවා. ඉතින් මේ දෙක වෙන් කළ හඳුනාගෙන ඇති තැන ඉන්ද්‍රිය ගෝචර තැන ආමිෂ තැනට අදින්නත් නැතිදී ඉන්ද්‍රියන්ට අහුවෙන්නේ නැති නිර්ආමිෂ පැත්තට බය ඇති කරන්නත් කෙලෙස් හිත හරියට දඟලනවා. කෙලෙස් හිත හරියට තතනනවා. ඉතින් ඒ කරන වෙලාවේදී යෝගාවචරයට තේරෙන්නේ නැහැ කොයි පැත්තට අනුග්‍රහ කරන්නද කියලා. කොයි පැත්තට ධෛර්යය දෙන්නද කියලා. ඉතින් එතකොට ඔය කමඨාන් සුද්ධ කිරීම එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළවල හරහා ඒකට ධෛර්යය දෙන්න ඕනේ. ඉතින් ඒකට මේ වගේ සූත්‍රවලත් ਸਰවචනාංශේ පෙන්වලා දීලා තියෙනවා. මේ විදිහට දන්න ශේස්ත්‍රයෙන් සමුගන්නකොට හිත සෑහෙන්න සැක ඇති කරගන්නවා. ඒ විශේෂයෙන්ම ඒ කයට රූප වලට ඉන්ද්‍රිය බද්ධ ඥාණයටම ගැති වෙච්ච සංසාරයක් ගත කරපු කෙනාට මේ අනින්ද්‍රිය බද්ධව ගත කරන තැන ඉන්ද්‍රියන් ගෝචරණ ආමිෂයෙන් සමුගන්න තැනේදී පාළුණා තනුණා වගේ දැනෙනවා. ඉතින් කවදා හරි අපි හිතමු <clears throat> මේ දෙක අතර තිබුණත් තිබුණ දේ අරමුණු කරනවා නැත්නම් නැති දේ අරමුණු කරනවා කියලා යනකොට තේරෙනවා මේ තීන දේවට අදින ගතියත් නැති බවට නාස්තික බවට බය කරවන අසරණ කරන ගතියත් මේ විඥානයේ විසින් කරන කෙලෙස් ස්වરૂපයක්. ඒ නිසා ඒවට විඥාන උපක්ලේශ විදර්ශන උපක්ලේශ කියලා කියනවා. වංචනික විදිහට මේක අදිනවා. ඒක නිසා ඒ විඥානයේ තියෙන මේ කෝලං ගති, විඥානයේ තියෙන මායා ගති විඳලා විඳලා විඳලා විඳලා කමටහන් සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා ප්‍රශ්න අහලා අහලා අහලා අහලා කවදා හරි යෝගාවචරයට පෞරුෂත්වය ආවොත් අරමුණ තියෙනවනම් තියෙනක බලනවා. නැත්තම් නැතික බලනවායි කියලා එයා අර අරමුණු නැති తত্ত্বය තමයි මෙතෙක් නොගිය අලුත් නවමු පැත්ත. අන්න ඒකට උරු වුණොත් ඒක නිකන් ගුරුත්වාකර්ෂණයේ තිබුණු තැනක තිබුණු යානයක් ගුරුත්වාකර්ෂණ නැත්තැනකට ගියා වාගේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒක මේ විදර්ශනා කරත් සමත කරත් භාවනාවක් වශයෙන් අත්දකින්න පුළුවන්. ඉතින් සමත භාවනාවේදී ඒක මේ රූප කර්මස්ථානයේ කෙලවර අරූප කර්මස්ථානයේ මුල වශයෙන් ආකාසානං ඡායන්තෙන් කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒකම විදර්ශනා කරන කෙනාටත් ආස්වාද ප්‍රසවාසී සම්පූර්ණ ගෙවිලා ගියාට ආන සතිය ගෙවිලා යන්නේ සතිය තියෙනවා සමාධිය තියෙනවා ඒකෙත් සතිය පවත්වන්න පුළුවන් කියලා තේරුම් ගත්තට පස්සේ මේට බොහෝම සමාන තත්ත්වයක් විඳින්න පුළුවන්. එතකොට තමයි තේරෙන්නේ මෙවැනි තත්ත්වයකට යන්න බැරි වෙන එකක් නිසා නෙවෙයි විඥාණය කැමති නෑ දන්නේ නැති ශේෂ්ත්‍රයකට යන්න. එයාට ඕනේ හැමදාම දන්න ආමිෂේ, දන්න ඉන්ද්‍රිය බද්ධ ඥානේ, දන්න අල්ලන්න පුළුවන් තැන්වල ඉඳයි. ඒකෙන්නේ අපි වත ගහගෙන මෙතෙක් සංසාරේ ගණනගෙන ආවේ. එතකොට තේරෙනවා මේ අල්ලගත්ත, අවබෝධ කරගත්ත සාක්ෂාත් කරගත්ත ආකාසානංචනටත් වැඩිය සූක්ෂමයි විඥාණය මෙතන හොල්මන් කරන හැටි කියලා පිටිපස්සේ ඉඳගෙන මේ විඥාණය කුලප්පු කරන හැටි, අවුස්සන හැටි, නිදි කරවන හැටි, බය කරවන හැටි, පාලු කරවන හැටි අල්ලා ගන්නවා කියන එක මේ මේ මට්ටමේ හොඳට හිත උරු වෙච්ච මේ මට්ටමට ගිහිල්ලා හොඳට හිත ආවුරු කරගත්ත කෙනෙකුට පමනක් කළ හැකි වීරක්‍රියාවක්. උගව දෙනෙක් කරන්නේ බය වෙලා නැගිටලා හයියෙන් හුස්ම ගන්න හදනවා නැගිටලා දමල ගහලා යනවා ඉතින් එහෙම කරලා කරලා හරි කමන්නේ කොයි වෙලාවක හරි ඒ විඥානීය කරන සටකපට කණ්ඩික මායා වැඩ ටික ඇස්පෙන්දු ටික තේරුම් ගත්තොත් විඥාණයට එව නටන්න දෙන්නේ නැතුව අලුතෙන් චේතනා පහල කරන්නේ නැතුව අලුතෙන් මොනක්වත් මේකට දාන්න නැතුව ඉන්නකොට තේරෙනවා මේ විඥානයේ කියන මේ සටකපට ගැති නැත්තම් මේ තිසලා කොච්චර දෝ භාවනාවෙන් උතෙන්ට එන්න ඇති. නමුත් ඒක දියුණුවක් බව, ශූන්‍ය විහරණයක් බව, ශුන්‍යතාවට බැස ගැනීමක් බව දන්නේ නැහැ. මොකද අපි විඥානේ ඉල්ලන්නේම ආමිෂේමයි. විඥානේ ඉල්ලන්නේම මේ ඇහැට කනට නාසයට දිවට කයට දැනෙන දේ. නමුත් අර හිස්තැනට යනකොට ඒ නොදැනීම නිසා විඥානේ ඉඳ නොදෙන බවත් නැත්තම් මේ දිස්ලා කොච්චර දෝ මේකට යන්න ඇති අනුමත කරලා නැහැ. සමාදන් වෙලා නැහැ. ඒක gedara බව දන්නේ කියලා ආකාශයට ගිහිලා පුරුදු වෙච්ච කෙනාට විතරක් ඒ පිටිපස්සෙන් තියෙන විඥානයේ ක්‍රියාකාරකම් ඥානවන්තෝ නම් දැක ගන්න පුළුවන්. නමුත් ඒකට ගොඩක් සැරයක් උනන්දු වෙන්න වෙයි. ගොඩක් සැරයක් මේ தত্ত্বයට හිතපත් කරන්න වෙයි. ගොඩක් වෙලා මේකේ ඉන්න වෙයි. ඒක නිසා ඒ වෙලාවේදී මේ මෙහෙරීම සඳහා, සිද්ධ වීම සඳහා වශී කිරීම සඳහා මොනවද කරන්න ඕනේ කියලා අහුවොත් කියන්න දෙන මොනවත් නොකර චේතනා පහළ නොකර එහෙම බලන ඉන්න එක. එතකොට මේ විඥානයේ නිසයි අපිට මේ හිස්තන අල්ලන්න බැරි. මොකද විඥානයේ ස්වභාවය තමයි දන්න දන්න දේවල් අල්ලලා ගැට ගහලා මෙතන තියෙන මැද කපොල්ල හිස්තන ඒ ශූන්‍ය తত্ত্বය වසාගෙන ගමන් කරන එක. උදාහරණයක් වශයෙන් කියනනම් අපිට ආස්වාසය නිම වෙනකොට ප්‍රශ්වාසය පටන් ගන්න ඉතලා හැමදාම වගේ කපොල්ලක් තියෙනවා කවදාවත් අහුවෙන්නේ නැහැ ප්‍රසවාසය ඉවර වෙලා ඒ වගේ හිතනකට ගිහිලා තමයි ආශ්වාසයට එන්නේ. නමුත් අපේ හිත කවදාකවත් ඒ පැඩිය ස්පර්ශ කරන්නේ මොකද බයයි. ඒක නිකන් මඩ කොට gadiy තියෙන වගේ අතරමැද හිස්තනක්. නමුත් අර හිස්තන අගය කරමින් භාවනා කරලා පැය ගණන් හිටපු එකනට අනිත් දවසේ භාවනා කරන්න ගියම එක හුස්මක් දකින්නකොටම තේරෙනවා ආශ්වාසය ඉවර වෙනකොටම අර වෙනද විනාඩි ගණන් භාවනා කරපේක එක හුස්ම ඉවරනකොටම අහු වෙනවා. ප්‍රශ්වාස ඉවරනකොටම හම්බ වෙනවා. ඒතර බොහෝම ඉක්මනට හිත එකලස් වෙනවා. මොකද පෞරුෂත්ව කොට නැගිලා. Tamange කලපුරුද්ද, අහපුරුද්ද, දැකපුරුද්ද වැඩිලා. අනේ ඊට පස්සේ මේ විඥාණය කරන සටකපටකම් නැත්තම් මේකට යන්න පුළුවන් බව තේරුණාට පස්සේ යෝගාවචරය අරමුණු නැති වුණාට බය නොවි ඒකෙම වැඩි වෙලා ඉන්න එක මට හිතෙනවා මෙහෙම කියන්න කියලා. කොහොමද යෝගාවචරය ඇවිල්ලා වාඩි වෙනවා වාඩි වුණාට පස්සේ තමන්ට මම දැන් මෙතන ඉන්නවා කියලා තේරෙනවා ඒකේ තාම ආස්වාද ප්‍රසවාසයක් පේන්නේ නමුත් ඒ ගැන කිසිම තැකීමක් නැහැ ඉන්නවා කියන අරමුණම එහෙම නැත්නම් මැරිලා නැහැ කියන අරමුණම නිින්ද ගිහිල්ලා නැහැ කියන දැනුමම ක්ලාන්ත වෙලා නැහැ කියලා දැනුමම හොඳටම ඇති භාවනාවට ආය වෙන මොකක්වත් අරමුණු වෙන්න ඕන ගමන් නැහැ. ආන්න එතෙන්ද ඉන්න ගියාම පේනවා දැන් මේ ඉන්න බව නම් දන්නවා නිින්ද කියලා නැති බව දන්නවා ක්ලාන්ත වෙලා නැති බව දන්නව නමුත් කියන්න කිව්වොත් කාට හරි මේ වෙලාවේ මට මෙන්න මේකයි පේන්නේ මෙහෙමයි දැනෙන්නේ මෙහෙමයි අත්විඳින්නේ කියලා අපේ භාෂාවෙන් ඒක කියන්න බෑ. එතන තන්නේ කර අසරණ වෙනවා. ඉතින් ඒ නිසායි අපි මේ කස්සේ ආශ්‍රද ප්‍රසආජය පිම්බීමක් ඇකලීමක් හොයන්නේ. නමුත් හොඳට හුරු වෙලා හොඳට බණ දැනගෙන ශුන්‍යතාව විහරණය කියන්නේ මොකද්ද කියලා දැනගෙන ශුන්‍යතාව වක්ඛන්ති කියන්නේ මොකද්ද කියලා දැනගෙන භාවනා කරොත් හුස්මක් දෙකක් යනකොටම නැත්නම් හුස්ම අල්ලන්නේ ඉස්සෙල්ලම ওই තැනට යන්න පුළුවන්. ඒකට අත්දැකීමක් තියෙනවා වර්ණ ගන්න බෑ. අත්දැකීමක් තියෙනවා නිර්වචනය කරන්න බෑ. අත්දැකීමක් තියෙනවා සංනිවේදනය කරන්න බෑ. හැබැයි වර්ණ ගන්න බැරි වුණාට sannivedana කරන්න බැරි වුණාට නිර්වචනය කරන්න බැරි වුණාට ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ තේරෙනවා. ඒක නිසා දෙන්නෙක් අතර ගන්න දෙනුවක් නැති වුණාට භාවනා කරන යෝගාවචරයට තියෙනවා මේක අත්විඳින්න පුළුවන්. මේකට ඉඳ ගන්න ඕනේ නැහැ. මේක සක්මන් කරනකොටත් ගන්න පුළුවන්. පලාලිනකොටත් ගන්න පුළුවන්. වැසිකිලි කරනකොටත් ගන්න පුළුවන්. කැසිකිලි කරනකොටත් ගන්න පුළුවන්. ඉස්සරහට යනකොටත් ගන්න පුළුවන්. පසට යනකොටත් ගන්න පුළුවන්. ඈත බලනකොටත් ගන්න පුළුවන්. මෑත බලනකොටත් ගන්න පුළුවන් කියලා අර පරියංකේදී භාවනා ශාලාවේදී ඇස් දෙක වහගෙන සියලු ක්‍රියා නතර කරලා අඳුනාගත්ත මේ විහෙරණය පස්සේ ඕනේ ඉරියව්වට ගන්න පුළුවන්. නමුත් මේ එහෙම යෝගාවචර දවස් 30ෙම නැවතිල්ලේ නිස්සද්දව පුළු පුළුවන් වෙලාවේ සතිය පවත්වාගෙන භාවනා කරන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරය භාවනාවට එනකොටම පරියන්කට එනකොටම ඉන්නේ මොන නිවිච්ච හිතකින්. බොහොම සංසුන් හිතකින් ඉන්නේ. එළ වාඩි වෙච්ච ගමන් තමයි තේරෙනවා ඒ භවය ඉන්න බව හොඳට තීරලා යනවා. දැන් මේකට හුරු වුණාට පස්සේ Tamanට එක පාරට ගැසිලා අවදි වෙන ගතියක් එනවා. අවදිලා බලනකොට ඉඳලා ආපු තැන තේරෙන්නේ නැහැ. දන්නෙත් නැහැ නිඳ ගියත් දන්නෙත් නැහැ මතකත් නැහැ. එක පාරට අවදි වෙනවා වගේ තේරෙනවා. ඉතින් මේක යෝග ජීවිතයේ එක විදිහක අකරතැබ්බයක් වෙච්ච දේ මොකද්ද දන්නේ මතකෙට ගිහිල්ලා නැහැ. ඉතින් ඒකෙදි ඒ පොට්ටපාද වාගේ සූත්‍ර වල සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා සංඥාව හඳුනා ගන්න පුළුවන් ලකුණ අන්තිමට අඩු වුණාට පස්සේ මම හිතියා කියලා සංඥාවක්වත් මම වෙමි සංඥාවක්වත් මේ දේ මම කියන සංඥාවක්වත් මොකක්වත් මතකයක් නැහැ. ඒ බව දැනගන්නේ ගොරෝසු සංඥාවක් ආපු වෙලාවේ. ගොරෝ සංඥාව කාපු ගමන් හිතපු සංඥාව මීට වැඩිය සියුම් බව තේරෙනවා. හැබැයි නින්දකුත් නෙවෙයි. මෙන්න මේ විදිහට කරනකොට ඒ හිත අභාවිත හිතක් නම් අර සියුම් භාවයේ කඩලා මතුවෙච්ච ගොරෝසු සංඥාවේ එල්ලෙන්න බලනවා. එතකොට වෙන්නේ අර සියුම් සංඥාවක් ගොරෝසු සංඥාවකින් ප්‍රතිස්ථාපනය වීමක්. ඒ නිසා සරුවචන වහන්සේ සඳහන් කළා තිනවා ඒ වෙලාවේදී ඒ කිසිවක්ම නැති මතකයක් නැති ඒ සංඥාව මේ ගොරෝසු සංඥාට වැඩිය හොඳයි ඒක වඩා ශූන්‍යයි ඒක වඩා කෙලස් අඩුයි ඒක වඩා මමායනේ අඩුයි එහෙම නැත්නම් මාන්නේ අඩුයි ඒ නිසා ඒකට පුරුදු වෙනවයි කියන එක නැත්නම් ඒක හුරු කරගන්නවයි කියන එක සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් කියන්න වෙන්නේ හීනෙකට අවදි වෙන්න හදනවා වගේ. මම දැන් හීනෙක ඉන්න බව හීනේදී දැනගන්න හදනවා වගේ. ඒක සාමාන්‍ය වෙන්නේ නැහැ. හීනෙක ඉන්නකොට හීනෙක ඉන්න බව දන්නේ නැහැ. හීනෙක ඉන්නකොට ඒක ඇත්තක් කියලා හිතෙනවා. ඒ වගේ ගියාට පස්සේ තේරෙනවා මේ යටිපහුව වෙන කොටසක් නම් කරන්න බැරි වුණාට, නිර්වචනය කරන්න බැරි වුණාට, sannivedanaya කරන්න බැරි වුණාට ඒක තක්කුමුක්කුවක් වුණාට හුරු කරන හුරු කරන යනකොට ඒකට බය නැතුව හිටියොත් මොකද්ද අවදිවීමක් මොකද්ද ඒකට සාධරකමක් මොකද්ද ඒකට සමාදම් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා ඒක තමයි ශූන්‍යතාවයේ හුඟා ගැඹුරුම තැන මොන්නම දෙයක්වත් ඒකට රාමුකුත් නැහැ මැදත් මොකුත් නැහැ ඉතින් මේක මට හිතෙන්නේ මේ ආකින්චඤ්ඤායතනෙ කියන එක කිසිත් නැති එක නැත්නම් ආකාශයේ තේරෙන අවස්ථාව නෙමෙයි කිසිත් නැහැ කියන්න වෙන්නේ මෙන්න වගේ ඊටාම ගැඹුරු තැනක් එතනදී විඥාණයට බැහැගන්න චේතනා නැහැ ප්‍රකල්පනා නැහැ අනුසයක්වත් නැහැ ඒ නිසා ඒ හරිය හිස්තන ඉතින් මේක සම්බන්ධව මේ විශේෂයෙන්ම මේ මහසි භාවනා ක්‍රමේ මේක පිළිබඳව මිච්ඡතන විස්තර කරලා නැහැ. නමුත් මේක හඳුනගෙන තිබුණා. ඉතින් මේකට හරියට චෝදනා කරනවා මේ නින්දට ගිහිලා නින්ද නිවනයි කියලා හිතනවායි කියලා. මේක භවංගය මේ භවංග භව භවංග හිතක් නිවන කියලා පටලවා ගන්නවා කියන්නේ. ඉතින් ඒක ඇත්තට සාධාරණයි. මොකද ඒ වෙලාවේ තමන් භාවනා කරන්නෙකුත් නෑ එතන. නමුත් අත්දකින්නවා නිකන් ලෝටලා ගියා වගේ, හිත හැංගි ගත්තා වගේ, නින්දට වැටුණා වගේ කියලා. නමුත් යෝගාවචරය දන්නවනම් අරමුණ ක්‍රමක්‍රමයෙන් ගෙවිලා සියුම් වෙලා අරමුණේ නැති තත්වයක් තේරුම් ගන්න ඊටත් පස්සේ ප්‍රතිපදාවක් හරහා මේකට එන්නේ කියලා ඒක භවංගය වෙන්න බෑ මොකද භවංගයට යන්නේ හිත ප්‍රතිපදාව හරහා නෙවෙයි ඒක වෙන්නේ ක්ලාන්ත වීම හරහා හිත ලූටා යෑම හරහා නමුත් මේකේම නෑ යෝගාවචරයට මෙතෙන් දෙනකන් හෙටත් උත්සාහ කරතෑනේ අනිද්දත් මේක දිගේ ඉන්න පුළුවන් නිසා හොඳට තේරෙනවා මේක අත්තරද්දක් නෙවෙයි ප්‍රතිපදාවක තීන්දුවක් ප්‍රතිපදාවක ඵලයක් කියලා ඒ විතරක් නෙවෙයි ශූන්‍යතා විහරණය කියන වචනේ හඳුරනවා නම් ශූන්‍යතා වක්ඛන්තිය කියන වචනේ හඳුරනවා නම් ගොරෝසු ආනපාන ඉඳලා සියුම් ඇවිල්ලා අතිසූක්ෂම වෙලයි මේකට ගියේ ඒක නිසා ශූන්‍ය භාවයේ උත්කෘෂ්ඨ තත්වයක් කියලා දැනගන්න පුළුවන් ඒක නිසා වෙන කවුරු හරි ඇවිල්ලා Tamanට අභියෝග කරව කරොත් ඔය කියන தත්ත්වය නිින්දක් වෙන්න පුළුවන්ද කියලා වෙන්න පුළුවන් අනිත් දවසෙත් කරලා බලන්න අනිත් දවසෙත් කරලා බලන්න කරනකොට කරනකොට මේක ප්‍රතිපදාවක් හරහා එන එකක් නෑ මේක කෙලස් අඩුවීමේ ප්‍රවණතාවයක් නම් ਸਰවචනාංශේ විවිධ මෙතනදී සඳහන් කරනවා ඒ මේ අරමුණේ සියුම් බව ඉතාම සූක්ෂම වෙච්ච නිසා පොට්ටපාද සූත්‍රයේ විශේෂයෙන් සඳහන් කරන එකට සකසඤ්ඤේ එහෙම නැත්නම් සංඥග්ගේ කියලා වචනය. සංඥාවෙන් ගන්න පුළුවන් අන්තිම අග්‍රය. මෙතෙන්දිත් යාකින්චඤ්ඤායතන පුරුදු කළොත් ඊට පස්සේ යෝගාචරය මෙහෙම තියෙන தത്വෙට අරමුණක් පෙනුනත් මට කමක් නැහැ නොපෙනුනත් කමක් නැහැ මං අල්ලන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ වරින් වර සද්ද ඇවිල්ලා යයි කවුද ගණන් ගන්න වරින් වර හිතවිලි ඇවිල්ලා යයි කමක් නැහැ වරින් වර එම්ෙන් වේදනා ටිකක් ඇවිල්ලා යයි කමක් නැහැ වරින් වර ආනාපානිය ඇවිල්ලා යයි කමක් නැහැ වරින් වර මාන පිම්බීම හැකිලිම ඇවිල්ලා යයි කමක් නැහැ මොකද ඒක ආවයි කියලා ඒ කෙනාට ආඩම්බරයක් ඇත්තෙත් නැහැ කනගාටුවක් ඇත්තෙත් නැහැ මොකද දන්නවා මේ එනේන දේවල් එක ගැටෙන්න ගියොත් ප්‍රතික්‍රියා කළොත් හිත කරදර ගත්තොත් තමයි කෙලෙස් උපදින්නේ. ඒ නිසා ආවත් එකයි නාවත් එකයි කියලා ඒ අරමුණු ඇවිල්ලා යන දේ ආකාශයේ වලාකුළු යන දිහා බලන පොඩි දරුවෙක් වගේ ආකාශයේ කළු වලාකුළු ගියත් සුදු වලාකුළු ගියත් ආකාශයේ කෙලසෙන්නේ නැහැ. ඒ ඒ වලාකුළු ගියාට පස්සේ ආය ආකාශය පිරිසුදු වෙනවා. එහෙම නැත්නම් අපි කිව්වොත් චිත්‍රපටි තිරයක ගිනි කන්දක් වෙනුණයි කියලා ඒ තිරේ පිච්චෙන්නේ ගිනි කන්දක් වෙනුවට දිය ඇල්ලක් තිරේ පෙන්වයි කියලා තිරේ පෙඟෙන්නේ ඒ නිසා මේ හිතේ নানা ප්‍රකාර කෝලම් ගියාට මේකට gadu ගන්නේ නැත්නම් කරප්පම් ගන්න නැත්නම් හිත කරදර ගන්න නැත්නම් ඇවිල්ලා ගියාමකෝ ආන්නේ විදිහට ගියාට පස්සේ යෝගාවචරය සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තැනක ඉන්නවා මේ එක සංඥාවකින්වත් නිකිලෙසි නොගෑවි ඉන්න එකට උපමාවක් දෙන්න තියෙන්නේ නිලුම් පතක එහෙම නැත්නම් නිලුම් මලේ පෙත්තකට වැටිච්ච වතුර කඳුල වගේ. වතුර කඳුල ගෑවෙන්නේ නැහැ. කොළේ උඩ තියෙනවා. තියෙනකොට නම් වෙන්නේ ගෑවිලා වගේ. හොල්නකොට පේනවනේ වතුර වෙනමයි. නිලුම් පත්‍රේ වෙනමයි. ඒ වගේ ඇලපතේ වතුර කඳුලක්සේ තමන්න තියෙනවා දේවල් එනවා යනවා. සද්ද වෙන්න පුළුවන් වේදනාව වෙන්න පුළුවන් ඉතිවිලි වෙන්න පුළුවන් එතෙන් තමයි මෙතේ කල්ලා හරි වහනපණ වෙන්න පුළුවන් එතෙන් බිම්බීම හැකලි වෙන්න පුළුවන් ඒක කිසි එකක් ආවට මේකේ තර වෙන්නේ නැහැ මුල් බැහැගන්නේ නැහැ දෙක එකට හිටියට ආලිංගනය කරන්නේ නැහැ සිප වෙනද ගැනීමක් කරන්නේ ප්‍රශ්නයක් නැහැ ආන්නේ විදිහට ඒ ධ්‍යාන ගැන කතා කරනකොට ඒක නේව සංඥා නා සංඥා කියන සංඥා ඇත්තෙත් නැ නැත්තෙත් නැ එතෙන්ද එන්නේ සංඥා නැති తত্ত্বය හොඳට පුරුදු කරලා දැන් ඇවිල්ලා ගියාට බය නැහැ ඇවිල්ලා ගියාට Taman හොඳට විශ්වාසයක් තියෙනවා ආවට මාව කෙලසන්න බෑ ඒව ඇවිල්ලා යයි අහසේ වලාකුළු පාවෙන්න වගේ චිත්‍රපට తీරේ විවිධ දර්ශන පෙන්වන චිත්‍රපටය తీරේට මුකුත් වෙන්නේ නැතුව වගේ Taman තීරුම් කර ගන්න පුළුවන් වුණොත් එහෙම නැත්නම් ඒ තරම් විශ්වාසයක් ඇති වුණොත් පමණක් සරුවචනංශේ තත්ත අනිමිත්තේන චේතෝ සමාධිම්මි චිත්තම් පක්ඛන්දිති කියලා අනිමිත්ත නිමිත්තක් නොකර සිටීමේයි හිතේ සමාධියක් ගැන කතා කරන්න පටන් ගන්නවා. මේක කල් අපි සමාධිය ගත්තේ 40ක් වූ නිමිති මතයි. සමාධි නිමිති ආනාපාන, කසින නිමිත්ත, අසුබ නිමිත්ත ආදී වශයෙන් විවිධ නිමිති. දැන් ඒ යෝග අවතර තියෙනවා සමාධියක් පවතින්න පුළුවන් අනිමිත්තේ. එහෙම නැත්නම් සතියක් පවතින්න පුළුවන් නිමිත්තක් ගන්න නිමිත්තක් නැතුව. ආන මේ විදිහට කිසියම් දෙයක් නොවන තැනක යමක් නැති තැනක නිසලී සතිය පැවැත්වීම නිසලී සමාධිය පැවැත්වීම කෙරෙහි ඒ යෝගාචරයේ හිත නැමෙන්නේ මේ ශුන්්‍යත විහරණය කියන එක පිළිබඳව හැකියාවක් දක්ෂකමක් සමාදන් වීමක් දන්න කෙනා තමයි. එහෙම නැත්නම් පේන්නේ තනි වෙනවා අසරණ වෙනවා තිබුණු සම්බදරීම හොදාගෙන ගියා මේ හොදා පාළුවට ලක් වුණා ගසාගෙන ගියා වගේ. නමුත් දැන් දන්නවා ක්‍රමෙන් අඩු කරන අඩු කරන ඇවිල්ලා හිතක් පවතින්න පුළුවන් නිමිටි කරන්නේ නැතුව. අටමුණක් ගන්න නැතුව. අන්නේ අනිමිත්තේ හිත අනිමිත්ත චේතෝ සමාධියේ හිත බඳිනවා නැත්නම් බැහැ ගන්නවා හිත පහදිනවා හිත පිහිටනවා ඒකේ හිත විනිශ්චයක් ගන්නවා කියලා කියන්නේ මේ ලෝකේ වැඩක් නෙවෙයි ඒක මොකද්දෝ පරලෝකේ වැඩක් ඉතින් මේ ලෝකෙ පිළිබඳ මොනම හැඟීමක්වත් තියෙන කෙනෙකුට ওই පැත්ත හිතන්න වෙලාවක් නැහැ මේ ලෝකේ මොනම දෙයකට හරි කිසිම බැඳීමක් තියෙන කෙනෙකුට එයා ඒ දේ නිමිත්ත ගන්න තාක්කල් අනිමිත්ත කියන එක ගෝචර වෙන්නේ නැහැ. ඒක නිසා ලෝකයේ තියෙන දේවල් පිළිබඳව යම්ම කාමාශවයක් තියෙනවා නම් කාට හරි ඒ කෙනාට අනිමිත්ත බේන්නේ හෝනියමක් වාගේ. අනිමිත්ත බේන්නේ ඇබැග්ගයක් වාගේ. අනිමිත්ත බේන්නේ හොදපාලුවක් වාගේ. අනිමිත්ත බේන්නේ මහා මුස්පේන්තුවක් වාගේ. ඔක්කලස් කියවන පැත්ත දන්නවනම් ශුන්්‍යත විහරණය දන්නවනම් ශුන්්‍යතා වක්ඛන්තිය කියන එක දන්නවනම් එයාට තේරෙනවා මේ අනිමිත්තේ හිත බඳිනවා කියන સંદર્ભය තුල අනිමිත්තේ හිත බඳිනවා කියන මේ අදහස තුල ලෝකේ මොනම දෙයක් පිළිබඳවත් කාමාශාව හිතේ රජ කරන්න බෑ. ඒ වගේම භවආශාව මේක දිගට පවත්වන්න ඕනේ නැත්නම් මගේ දරුවෝ ටික බලන්න ඕනේ, වස්තු හරක බාන බලන්න ඕනේ, මගේ නිලතල බලන්න ඕනේ කියලා ඒ භවය පිළිබඳව හැඟීමක් තියෙන කෙනාට අනිමිත්ත ගන්න බෑ. මොකද අනිමිත්ත ඒකට සම්පූර්ණ හත්පසින් විනාශයි. එහෙම නැත්නම් මෙතෙක් කල නිමිත්තේයි කාමයේයි භවයේයි ඇලිච්ච මිනිසයා ඒ සඳහා ගත කරපු හැම චිත්තක්ෂණයකම කෙලෙස් උපේලා තියෙනවා හැම චිත්තක්ෂණයකම සංස්කාර රැස් කරලා තියෙනවා ඒ නිසා දැන් අනිමිත්තේ හිත බඳින්න නම් අවිද්‍යාව පිටිබඳව ප්‍රේම කරපු ගතිය නැත්නම් අවිද්‍යාවට උල්පන්දන් දීපු ගතිය පිළිබඳව තේරෙන්න තේරෙන්න ගන්නවා මම මෙතෙක් කල ඥානය කියලා මොකද්ද අල්ලගෙන ඉඳලා තියෙන්නේ මම මොකක් මෙතෙක් කල හම්බ කෙරුවයි කියලා මොකද්ද අල්ලන්න තියෙන්නේ ඒ හම්බ කරපු සේරම මේ අනිමිත්ත චේතෝ විමුක්තියට හතුරුකම් කරනවා තමයි මේ ජීවිතේ මොනව හරි උපේලා තියෙනවා නම් නම්බු නාමයක් හෝ වෙන වස්තුවක් හෝ වෙන මොනම දෙයක් හරි හැම එකක්ම මේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියන එකට වහ වෙනවා. ඒක නිසා අවිද්‍යාවක තරම ඉන්න මෙච්චර අවිද්‍යාවක ඉඳලා තියෙන්නේ කියලා අවිද්‍යාසවයක් හිත හඳවා ගන්න බැරි තරම් අවිද්‍යාව ප්‍රමාණ කරන්න පුළුවන් වෙනවා. මම මෙතෙක් කල් කරපු දේවල් වලින් මොකද්ද මට හම්බෙලා තියෙන්නේ? දැන් ඒ දේවල් වලින් ප්‍රතිපක්ෂ ඒ දේවල් වලට විකල්පයක් වෙන අනිමිත්තට හිත යොදන්න ගිය පස්සේ ධාතපස් තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල් හම්බ කරපු දේවල් අයින් කරන්න යනකොට ඒවා එලව එලව පහර දෙනවා. ඊතල වලින් විදින්න වගේ විෂ විදපු ඊතලකින් පහර දෙන්න වගේ ඒවා පිළිබඳ සංඥාව පවා ඒ පුදුලට දිගට ඇවිලා වද දෙන්න පටන් ගන්නවා. මේ නිසා ලොකු සංවේගයක් පහළ වෙනවා. මෙවැනි වෙනසක් මෙවැනි විප්ලවයක් මෙවැනි හැබෑ වෙනසක් වුණාට පස්සේ මේක තමන්ගේ අතීතය බලනකොටත් හොඳට තියෙනවා. ඒක තව කාට හරි කියලා දෙන්න ගියොත් ඒත්තු මේ උදේ රාත්‍රියේ වෙලා නැතුව අමුඩ ගහගෙන හම්බ කරනවා. රට රාජ්‍ය පා කියලා ගිහිල්ලා හම්බ කරනවා. අතිකාල සේවාවල යොදාගෙන හම්බ කරනවා. ඒ හම්බ කරපු සේරගෙම වෙන්නේ මොකද්ද? හිතේ අර අනිමිත්ත චේතු විමුක්තියක් වගේ સંદર્ભයකටවත් හිත ය아가න්න බෑ. ඒක නිසා මිත්‍යකල් තමන් ඒ කරපු දේවලුත් කළ යුතු දේත් අතර මේ වෙනස තේරුම් ගත්තට පස්සේ අවිජ්ජාසවයක් කියන එක ලේස මාත්‍රයක්වත් තියෙනකන් මේ කියන අනිමිත්ත චේතෝ මුත්‍ත්‍යට ය아가න්න බෑ. ඉතින් යාට සිද්ධ වෙනවා ගැරන්ඩිය කරන පොල් කටුවකින් ඇදලා ගත්තා වගේ මෙතෙක් කල තිබුණු අගයන් ආඩම්බරයන් කන පිට හරවන සිද්ධ වෙනවා. පතුරු ගහිලා එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේක ඉක්මන් කරන්න එපයි ඒ ශුන්්‍යතා බහුල කරගත්ත විහරණයට යනකොට ශුන්්‍යතා වක්ඛන්තියට යනකොට මෙතෙක් ඉගෙනගත්ත සේරම පැත්තකට දාන්න වෙනවා. හම්බ කරපු සේරගෙම තියෙන වෙහෙස තේරෙනවා. ඉතින් උඟ දෙනකොට හිඳාඩි දාන මේක ඉතින් ওই කොච්චර කරුවත් මැරෙනකොට වෙන්නේ ওই ටික තමයි. ওই කල්ැතුව ටික ලැහැත් වෙලා බණ භාවනාවක් විදිහක පුරුදු කිරුවේ නැතත් මරණ මොහොතේදී ඔක්කොම අතාරින්න වෙනවා. දැන් මේ මරණේදී වගේ කවුරුත් උදුරන හින්දා නෙමෙයි අතාරින්නේ. ප්‍රතිපදාවක්. ලෑස්තිලා ගිහිල්ලා. ඒ සේරම එකින් එකට එකින් එකට අතරන තරනට යනකොට එන්නේ එන්නේ එන්නේ අර අනිමිත් චේතු විමුක්තිය ගියාට පස්සේ ඒකට හිත යොදනකොට ඒක කිසිම විදිහකට මානසික අසහනයක් පවත්වන්න බෑ. ඒක කිසිම විදිහකට මානසික ආතතියක් පවත්වන්න බෑ. ඒක සම්පූර්ණ පිරිසිදු තත්ත්වයක්. ඒක තියෙනකොට මානසික අසහන තියෙන්න බෑ. මානසික අසහන තියෙනකොට මේක තියෙන්න බෑ. එතකොට මේ යෝගාවචරයට මේ ජීවිතයේදීම එක චිත්තක්ෂණයකට හෝ වර්ග නම් නම් කරන්න බැරි, වර්ණ ගන්න බැරි, sannivedanaya කරන්න බැරි, මෙතෙක්කල් මේ වගේ පිරිසිදුට වෙන් කරගන්න බැරුව තිබුණු ඒ විමුක්තිය, ඒ අනිමිත්ත, ඒ චේතෝ විමුක්තිය සාක්ෂාත් කරන්න යනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒකට ඒ වගේ මේ හොඳටම සුද්ධ කරගත්තට පස්සේ පරමානුත්තරං ශුන්්‍යතං කියලා. පරම වූ අනුත්තර වූ ශුන්්‍යතාවය කියලා කියන්නේ මෙච්චර තමයි යන්න පුළුවන් අවසානය. මින් එහාට යන්න බෑ. මෙතන ඉන්නකොට ඊට පස්සේ දරුවචන සඳහන් කළා තියෙනවා මේකේ හිත පවත්වන්න පුළුවන් නම් ඒ මනුස්සයා දන්නවා තමන්ගේ ජීවිතයේ පවතින තාක්කල් ඒ ජීවිතයේ සලායතන හා සම්බන්ධ කරගත්ත ජීවිත පරමාර්ථ කරගත්ත පැවැත්මක් තියෙනවා අලුත් ආසාවල් නැති නිසා මේ කය බිඳීමෙන් පස්සේ තව මොනවාක්වත් අල්ලන්න යන්නේ ඒක ඒක මේ මේ අවබෝධ කරනකොට තේනවා මේ කය කැඩිච්ච ඌණෙක්ගේ වලිගේ වගේ දඟල දඟල ඉඳී ඒ උළුගේ උහුලංග වර්ග නතර වුණාට පස්සේ ආයෙකට පණෙන්නේ නැහැ. ආයි මේ පංචස්කන්ධේ නැත්තම් මේ සලආයතන සම්බන්ධ කරගෙන කය මුල් කරගෙන සලආයතන මුල් කරගෙන ජීවිතේ පවතින තාක්කල් ලෝක නටනටයයි හේතුඵල ධර්ම ඉවර වෙන්න ආය අනිමිත්තක් චේතෝ සමාධියක් හැර නිමිති කරන්න පුළුවන් දෙයක් චේතෝ සමාධිය කඩන දෙයක් කෙලස් බව තේරුම් ගන්න. ඒ නිසා අනිමිත්ත අපණීත ශුන්්‍යත කියලා අනිමිත්ත අරමුණු වෙන්න පටන් ගන්නකොට ඒ වගේම අපණීත කියලා කියන්නේ ආය අතීත මතු බලාපොරොත්තු නැහැ. ආය සැලසුන්නේ නැහැ. දන්න ওই සැලසුම කෙරුවත් ඒ සැලසුම් නැති එක තමයි උත්කෘෂ්ඨම தත්තේ. මේකට ශුන්්‍යත කියලා කියනවා. හිස් බවක් කියලා කියනවා. ඒක නිසා ආර්ථික දේශපාලන සමාජික தত্ত্ব ගැන කල්පනා කරන එකට මේකම ආවුණියමක් වගේ වැටෙනවා. මේක නිකන් පාළු ගතියක්, අම්මැලි ගතියක්, එහෙම නැත්නම් නෝන්ජල්කමක් වගේ වැටෙනවා. නමුත් ਸਰවඥාන්සේ අර විදියට ගොරෝසු අරමුණකින් පටන් අරගෙන ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා අන්තිමටම වාංගුවට ගත්ත අඩෙත් මේ විදිහට අනිමිත්ත දක්වම්පත් කරලා කියනවා මේක තමයි පරමානුත්තර ශුන්්‍යතේ කියන්නේ. හැබැයි මෙතෙන්ද ගියාට පස්සේ උනත් කය තියෙනවා සලායතන වල වැඩ යනවා. නමුත් ඒකක්වත් අලුතෙන් කර්ම රැස්කරනද අලුතෙන් නව පරමාර්ථ ඇතිකරන බලාපොරොත්තු ඇතිකරන්න යන්නේ ඒකේ තියෙන අනිමිත්ත ස්වરૂපය කියලා කියන්නේ මෙතනදී අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා යමක් නිමිටි ගන්න නම් අඩු ගන්න චිත්තක්ෂණ දෙකක්වත් තියෙන්න ඕන. වහා ඇතිව නැති යන දෙයක මොනම නිමිත්තක්වත් ගන්න බෑ. මේ වෙලාවේදී යෝගාචරගේ සතිය කොච්චර තීක්ෂණද කියනවනම් කොච්චර ක්ෂණ භංගුරද කියනවනම් කොච්චර ක්ෂණ සම්පත්තිය වටහාගෙන තියනවද කියනවනම් මේ අවබෝධයේ නිරීක්ෂණීය දක්ෂකම නිසා ගන්න ගන්න හුස්මක් පාසා කිසියම් පරණයකට සමානකමක් නැතුව අලුත් පැතිකඩ වෙනස් වෙන බව හුස්මේ මුලට මැද සමාන නැති බව මැදට අග සමාන නැති බව ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව දකින්න නිසා ඒකේ නිමිති ගන්න හිත පමා වෙන්නේ නැහැ මේ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක අනාගත සැලසුම් හදන්න බැව බව තේරෙනවා ඒක නිසා තේරෙන්න පටන් අර ගන්නවා මේකේ තියෙන ආත්මීය ස්වරූපෙන් හිස්කම නැත්තම් ශුන්්‍යතභාවයේ තේරුම් ගන්නවා ඒක නිසා සරුවත්නාංශයේ ගොරෝසු දෙයක් පටන් අරගෙන ඊටාම සියුම්ම යන්න පුළුවන් මේ සියුම් භාවයට ගෙනල්ලා මේක පරමාණුත්තර ශුන්‍ය භාව පෙන්නලා මේක පරිණිර්වාණයේදී සම්පූර්ණම දී වෙලා යන බවට සහතිකයක් බවට පත් වෙනවා ඒකට ඒකට එතකොට අපි ඒකට කියනවා සෞපදිශේෂ නිර්වාණය කියලා. තව වැඩ කොටසක් තියෙනවා කය තියෙනවා සලආයතන වැඩ යනවා ජීවිතය ඉවර වෙනකම් මොකද්දෝ සිද්ධි වගේක් යනවා හේතුඵල ධර්ම අනුව. නමුත් Taman අලුතෙන් බලාපොරොත්තු අලුතෙන් પરමාර්ථ අලුතෙන් කර්ම රැස්කිරලි අලුතෙන් සංස්කරණය කරන්න නැති නිසා එnde ende ende ende Tamanට තේරෙනවා ක්ෂීණං පුරාණං නවං නති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ බවස්මි මම තිබුණ දේ ගෙවි ගෙවි යනවා දැන් තියෙන කය තියෙනවා ඔක තව අවුරුදු 10ක් 15ක් ඉඳලා ඔක ඉවර වෙනවා ක්ෂීණං පුරාණං නවං නති සම්භවං අලුතෙන් પરමාර්ථ නැහැ අලුතෙන් මට මේක වේවා අරක වේවා කියලා පණිදි නැහැ අනිමිත්ත වගේම අප්පනිහිත කියලා කියන්නේ પરමාර්ථ නැහැ ක්ෂීණං පුරාණං නවං නති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ බවස්මි ඉදිරියට පැවැත්මක් කරා, ඒ කියන්නේ ඉදිරියේ දුකේ පැවැත්මක්, ඉදිරියට කෙරෙන මානසික ආතතියේ පැවැත්මක්, ඉදිරියට කෙරෙන අසහනයේ පැවැත්මක් ගැන බලාපොරොත්තුවක් නැහැ. එයා දන්නවා පවතිනවා නම් පවතින්නේ අසහනයක්. පවතිනවා නම් පවතින්නේ මානසික ආතතියක්. පවතිනවා නම් පවතින්නේ දුකක්. ඒ නිසා උපදින තාක් උපදින ලෝකේ දුක් නම් මේ ජීවිච්ච කී පළච්චාවයි ආය දුක් උපදවන්නේ නැති වෙන්න ඒ යෝගාවචර පරමාර්ථ පිහිටනවා. ඉතින් ඒක නිසා ਸਰවචනහන්සේකට පරිසුද්ධං පරමානුත්තරං ශුන්්‍යතං කියලා සඳහන් කරනවා. ඉතින් ඒක විස්තර කරාට පස්සේ ඒ ඉතින් අමාරුයි මෙතෙන් දෙන්න මේක තියා මේට කිට්ටුවට යනකොටම අපේ හිත කලන්ත වෙන්න පටන් ගන්නවා. මොකද භාවනාවේදී මෙව අත්දකපු නැති කෙනෙක් නැති තරම්. අපි මේක කොච්චර ප්‍රතික්ෂේප කරලා තියෙනවද? අපි කොච්චරක් මේකට දැන දැන අකුල් හෙලලා තියෙනවද? ඒ අකුල් හෙලන ගතිය තමයි කෙලස් කියන්නේ. නැත්නම් භාවනා ඒකාන්තයෙන් මෙතෙන්ද ගෙනියන. ඒක පිළිබඳව අය කවුරක්වත් මේ සුවිශේෂකමක් නැහැ. නමුත් එතෙන්ද යනකොට යහන්න දෙන්නේ නැතුව මේ තර්ක මනසෙන් සුතමේ ඥානෙන් ගති පුරුදු අනුව රුචි අරුචකම් අනුව පෞෂත්ව ලක්ෂණ අනුව කෙලස් ප්‍රවාහ අනුව අපි මේක වළක් කරනවා. එනිසා කවදා හරි ඒ සියල්ලම ඒ කර්ම අවරණේ කෙලෙස් ආවරණ නතර කරන නතර කරලා අයින් කරගෙන ගියොත් මේ தත්තර ගියාට පස්සේ ਸਰවචනංශික සංසන්දනාත්මකව කතා කරලා කියනවා කවදා හෝ සමනක් බ්‍රාහ්මණේ ඒ පරමා පිවිතුරු පරිශුද්ධ වූ පරමානුත්තර ශුන්‍යතයට ගියා නම් ඒ ඔබ විචිනේකටම තමයි. ඔයිට වෙඩි වෙන එකක් ලෝකේ නැහැ. මේ වෙලාවේ ලෝකේ කොහේ හරි ඉන්නවනම් වෙන ශ්‍රමණක් බ්‍රාහ්මණයේ ඒ පරිශුද්ධ වූ පරමානුත්තර ශුන්්‍යතයක් ඔය ඕකටම තමයි. මතු ඉස්තරහට කවදා හරි ශ්‍රමණක් බ්‍රාහ්මණයෙක් ඒ පරිශුද්ධ වූ පරමානුත්තර ශුන්්‍යතතාවට යනවනම් ඔය ඕකටම තමයි. ඒ නිසා ඔය අතින් දැන් ඔය තමන් ඔය බුද්ධ විඳින්න හදන නැත්නම් අත්දකපු දේ අතින් කාලයේ තයෝ අද්ධා කියලා කියන අතීත අනාගත වර්තමාන ඔතනින් එහාට යන තැනක් නැහැ. ඕතෙන් තමයි කවුරුත් ගිහිල්ලා තියෙන්නේ. කොතනක හිටියත් කවදාද හිටියත් ඕකමයි. ඒක නිසා මේ තමන් බුද්ධි විඳපු දේ තමයි බුදුහාමුදුරුවොත් බුද්ධි විඳේ. මේක තමයි සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේත් බුද්ධි විඳේ. මේකෙන් එහාට යන දෙයක් නැහැ. ඒ නිසා මේ ජීවිතේදීම මේකට පෙළ පෙළ ගැස්සීගෙන එනකොට යෝගාවචරය මේකට අනුග්‍රහ කරන්න නම් එහෙම නැත්නම් මේකට පාවඩ එලා පිළිගන්න නම් ඉස්සෙල්ලා අත්දකලා තියෙන්න ඕනේ අත්දකලා මේක පිළි අරගන්න තියෙනවා පිළිගත්තට පස්සේ විතරයි අනිත් දවසේ භාවනා කරනකොට මේ වගේ තත්වයකට එනකොට සලුවක සාදාල නැගිටලා යන්නේ දක්කු මොක්කු වෙන්නේ නැහැ හීන්දාඩිය දාන්නේ ඒකට ගැළපෙන මේ මේ අත්දකපු දේට ගැළපෙන ප්‍රතිපදාව අනුගමනය කරනවා ඒක නිසා කවදා හරි Nirodhaය අත්දකපු කෙනාට තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව මොකද්ද කියලා වැටෙන්නේ. පොතේ තියෙන Nirodha ගාමිනී ප්‍රතිපදාවෙන් වැඩක් නැහැ. භාවනාදී මේක දැකලා කලබල වෙන්නේ නැතුව, කලකොල වෙන්නේ නැතුව මේක බුදුහාමුදුරුවෝ පෙන්නපු පරිසුද්ධ පරමානුත්තර ශුන්‍යතාවය කියලා දැනගත්තොත් අනිත් දවසේ ඒකට පෙළ ගැහිගෙන එනකොට Tamangen කවදාකවත් ඒකට බාධාවක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අනුග්‍රහයක් සිද්ධ වෙනවා. ඒක නිසා මේක කවදා හරි පරියන්කේකදී හෝ සක්මනේකදී හෝ එදිනදා වැඩවලදී හෝ අත්දකපු දවසේ ඒක නැවත නැවත ලබා ගැනීම සඳහා කුමක් කළ යුතුද කියලා කාගෙන්වත් අහන්න දෙයක් නැහැ තමන්මයි දන්නේ. ඒ නිසා Nirodhe දැක්කට පස්සේ තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව මොකක්ද කියලා තේරෙන්නේ. එදාට තේරෙයි මේ දේ නැවත දැකීමට මට මොන වගේ සීලයක් ඕනේද මට මේ පරිශුද්ධ වූ පරමානුත්තර වූ ශූන්‍යතාවට යන්න මොන වගේ සමාධියක් ඕනේද මේ පරිශුද්ධ වූ මේ පරමානුත්තර වූ ශූන්‍යතාවට ගිහිල්ලා මේක පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතාවය කියලා තේරුම් ගන්න මන මොනෙද ඥානයක් ඕනේද කියලා දැනගත්තාම තේරෙනවා අපි මෙතෙක් කල මේකට කොච්චර දේවල් අඩුම කැඩුම සකස් කර කර හිටියද මේකට කොච්චර උත්කෘෂ්ඨ සීලයක් තියෙන්න ඕනේ මයි ළඟ ඒක නෑ කියලා අපි කොච්චර දෝ අපි අව탁සිරු කරා මේකට මේ තරම් විශාල සමාධිය ඕනයි කියලා මේකට පුදුමාකාර බයක් ඇති කරගත්තා. ඒ වගේ මේකට පුදුමාකාර ලෝකෝත්තර ඥානයක් ඕන නැති කියලා හිතාන හිටියේ ඔක්කොම නිකන් හුඹස් බයක් විතරයි. සීලය පිළිබඳ ඒ වගේ හුඹස් බය ඇති කර ගැනීමට කියනවා සීලබ්බත පරාමාස කියලා. සීලය පිළිබඳව මට සීලෙ මදි, මට සීලෙ වැඩි කියලා පතනන්නේ මේක අත්දකපො නැති තාකල් තමයි. දැක්කනම් ඒකට ප්‍රයෝජනෙන් සලකලා ඒ සඳහා මොකද්ද ඕනේ කරන සීලය කියලා තමයි තේරෙන්නේ. ඒ වගේ මේක අත්දැක්කට පස්සේ මේ දේ ලබා ගැනීමට සඳහා අවශ්‍ය කරන හිතේ එකලස ඒකෝදි භාවය ඒකත්ත භාවය නැත්නම් සමාධිය මොකද්ද කියලා තමන්ට තේරෙම නැත්නම් අපි හිතනවා මේ අෂ්ට සමාපත්තිත් ලැබලා ත්‍රිවිද්‍යා ලැබුවත් මදි කියලා හිතනවා. ඒක නිසා නොකරන වෙදකමට තමයි කෝඳුරු තෙල් කල 7යි 7යි ඕනේ කරන්නේ. තේරුම් ගත්ත මිනිහට අහුණාට පස්සේ තේරෙනවා මේක මේ හැම වෙලාවම වගේ තිබුණ දෙයක් අපේ මේ තකතිරුකම නිසා මෝඩකම නිසා අම්මනකම නිසා මරිකම නිසා අන්ධකාරය නිසා මේක ප්‍රතික්ෂේප කරා බුදුජානන්සේ හිමීට හිමීට හිමීට හිමීට අඬ ගන්නවිලා කියනවා මේ මේ විදිහට අරමුණ ගෙවිගෙන ගෙවිගෙන යනවනම් ඒක අන්තිම කෙලවරන්නේ කොහොම කරත් මේ පරිශුද්ධ වෙච්ච පරමානුත්තර වූ ශූන්‍යත භාවයේදී අන්න ඒකට අනුග්‍රහකරනද ඒකට සප්පාය කරනු සලසලා දෙන්න අත්දකපු නැති කෙනාට කරන්න බෑ. අත්දකපු කෙනාට විතරයි ඒක නැවත නැවත ලබා ගන්න ඕනේ කියන කෙනාට විතරයි ඒකට කල යුත්තේ මොකක්ද කියලා තේරෙන්නේ. ඒ නිසා ආනන්ද ස්වාමීන් මතක් කරනවා මෙතෙන්ද ගියාට පස්සේ තේරෙනවා කවුරු මෙතෙන්ද ආවත් අත්දකින්නේ එකම දෙයක්. සම්මා සම්බුද්ධත්වයෙන් අත්දැක්කත් පච්චේක බුද්ධත්වයෙන් අත්දැක්කත් මහා රහත්කමෙන් අත්දැක්කත් රහත් භාවයෙන් අත්දැක්කත් එහෙම නැත්නම් ඊට පල්ලෙහා තියෙන අනාගාමි සකෘදාගාමි සෝවාන් වෙන වෙලාවට తాවකාලික වශයෙන් අත්දැක්කත් මේක තමයි අත්දැකීම මේක අත්දකිනා වගේම අත්දැකට පස්සේ මෙන්න මේකටයි මේ බුදුහාමුදුරුවෝ මෙච්චර මේ සවාසු සාරත් ධර්මස්කන්ධයක් දේශනා කරේ මේකටයි මේ සාරා සංකල්ප ලක්ෂයක් පෙරුම් පිරුවේ මේකටයි 45 අවුරුද්දක් මෙච්චර සූත්‍ර දේශනා කරේ ඉතින් මේක අවබෝධ කරන්නේ නැතුව අපි සූත්‍ර ටික ඔක්කොම කටපාඩම් කරත් ඇති වැඩන්නේ මේක අවබෝධ කරන්නේ නැතුව අපි මුළු ලෝකේ දේවල් දන් දුන්නත් ඇති වැඩන්නේ මේක අවබෝධ කරන්නේ නැතුව අපි මොන්න තරම් අවුරුදු ගණන් සිල් රැක්කත් මේකට ඇති වාසියක් නැහැ මේක අවබෝධ කරන්නේ නැතුව අපි මහා සමාධි මොනවා දිනු කෙරුවත් ඇති වැඩක් නැහැ. එහෙම නැතුව මේක අවබෝධ කරගන්න නැතුව අපිට මොන ලෝක සම්මත උපාදි නම්බුනාම තිබුණත් මේකෙදී ඌ එකක්වත් බලංගු නැහැ. ඒක නිසා යම් ක්‍රමයකට මේක අවබෝධ කරලා දෙන්න නැත්නම් මේක අත්දකින්න දෙනවයි කියන එක මේ මහසිසඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සුද්ධ ලුණු රස විඳපු නැති එකට අපි විස්තර කරන්න හැදුවොත් ලුණු රසය මෙහෙමයි කියලා. ඉතින් අපිට කියන්න වෙනක මිරිස් රස නෙවෙයි. පැණි රස නෙවෙයි. පැංගිරි රස නෙවෙයි. චිත්ත රස නෙවෙයි. කොච්චර කිව්වත් ලුණු රස තේරෙන්නේ නැහැ. ඒක කහ පාටක් නෙවෙයි. ඒක රතු පාටක් නෙවෙයි. ඒක නිල් පාටක් නෙවෙයි. කොච්චර හරි නැස්චාර්ථ වචන පෙළගස්සන්න පුළුවන් ලෝකේ තියෙන තාක්කයි. ඊට වඩා හරිය ලේසි දිව දිව දික් කරපන් කියලා ලුණු ඇටයක් අටේ තියෙන. තිබ්බ ගමන් පොල්ලෙන් ගැහුවාගේ ඕන්න තේරෙනවා. මේක අවබෝධ කරගන්න නැතුව අපි ත්‍රිපිටකේ කඩපාඩම් කරනවායි කියුවට මේක අවබෝධ කරන්නේ එතකොට අර ඥාන මේ ඥාන තියෙනවායි කිව්වට ලුණු කැටයක් කටේ තියෙන එකක් වගේ කටේ තියෙන එකයි ලුණු කැටේ ගැන PhD thesis පහක් විතර ලියන එකයි අතර වෙනස පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් පටන් ගන්න කාලේ බුද්ධ ආගමේදී ඔය බෞද්ධ භාවය ගැන බුදුහාමුදුරු ඉච්චර සැලකුවේ නැහැ. බුදුහාමුදුරු කිව්වා ඒක රාසනෙ පිරින ලක්ෂණයක් කියලා. ඒකම සරුවචාන්සිය මතක් කරා ගෝල බාල පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න මේකෙන් ඈත් වෙනවා. මොකද ඒව නිමිති විතරනේ. මෙතෙන් තියෙන නිමිති නැති කරන එකනේ. ඒ වගේම තමන් භාවනා ජීවිත ගොඩක් කල හිටියයි කියන එක වාසවිලි ලැජ්ජයි මේකත් එක්ක බලනකොට ඉන්න ඉන්න ලැජ්ජයි. මේක වටේ කරකිනවා කරලි වහන්න නැතුව. ඒ නිසා ලාභ සත්කාර ලැබෙන්න ලැබෙන්න මේක නැති වෙලා යනවා. ඒක නිසා සරුවචනාංශේ ආසවට්ටහනීය ධර්ම විදියට පෙන්ලා දීලා තියෙනවා. උඹ භාවනා ජීවිතෙ මෙච්චර කල් ඉඳලා තියෙනවයි කියලා කියනවනම් ඒ තාක්කල් මේකෙන් ඔබ ඈත් වෙනවා. ඒක නම්බුවට අරගෙන භාවනා නොකරපු මිනිස්සුන්ට පහත් කළා සලකන්න යනකොට කෙලෙසයක් තමයි වැඩි. ඒ වගේම බෞසුත භාවයේ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේ ප්‍රත්‍යක්ෂය ඈත් වෙනවා. මොකද මමත් දැන් ලෝකෙක් මම මේ මේ මේ උපාදි කියනවා මේවා මේවා කියනවා කිව්වට ප්‍රත්‍යක්ෂයට වෙලාවක් නැති වෙනවා. ඒ වගේම Taman කියන දේ අහන්න ගෝල බාර පිරිස වැඩි වෙනකොට වැඩි වෙනකොට ගුරුන්නාංශ මේකට යන්න තියෙන වෙලාවට වැඩිය අර ගෝල බාල පිරිසත් එක්ක හුරතල් කර කර ඉන්නව වැඩි වෙන නිසා යසස වැඩි වෙන්න වැඩි වෙන්න මේක ඈත් වෙනවා. ඒ වගේම ලාභ සත්කාර વિશે දඟලන දඟලන මේක වැඩි වෙනවා. ඒක නිසා මේක දැකපු කෙනාට තේරෙනවා ඒ ආසවට්ටහනීය ධර්ම බුද්ධ ශාසනයේ පළවෙනි අවුරුදු 20 තුල ඉතාමත්ම අඩුවෙන් තිබේ. ශිෂ්‍යන ශිෂ්‍ය පරම්පරාවට යන ගෝලපිරි සිටියේ නැහැ. කටපාඩම් කරන්න පොත් තිබුණේ නැහැ. ලැග්ගෙන එක තැන පාඩම් කරන්න ගෙවල් තිබුණේ නැහැ. භාවනා කරන එකන තනින් තනට ඇවිදිනවා. Taman නිවන් දැක්කා ඉච්චරයි. අවුරුදු 20 පෑන්නට පස්සේ ඉතින් චීනාසන බාර ගන්න පටන් ගත්තා. පොත් කියන පටන් අරගත්තා. ශිෂ්‍යානුශිෂ්‍ය પરම්පරාවට පෙළ ගැහෙන්න පටන් අරගත්තා. මේක ගියාට පස්සේ අන්තිමට පහු වෙනකොට පහු වෙනකොට අවබෝධ කරන පිරිස වැඩි අඩු වුණා, ඨටමන පිරිස වැඩි වුණා. ඉතින් සරුවචනසෙන් යහුවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ දවස්වල එනේන කෙනා යමක් අවබෝධ කරගන්නවා දැන් එන පිරිස් වහන්සේ බණ කියනවා වැඩි වුණාට අවබෝධ කරන පිරිස් අඩුයි. ඉතින් සරුවචනසේ සඳහන් කරලා තියෙනවා මේ වගේ ආයතනේ පහු වෙනකොට පහු වෙනකොට ඒ වගේ ඒකේ පිලල් හට ගන්නවා පාසි බැඳෙනවා ඒ නිසාගේ පිවිතුරුකම අඩු වෙනවා. ඒ නිසා මේක දැකපු වෙලාවක සඳහාරයක් ගත කරලා හරි කමන්නේ ආසවට්ටණි ධර්ම හරහරි කමන්නේ මේක දැකපු දවසේ තේරෙනවා මේක ලබා ගැනීම සඳහා අපි තටමපු තටමැවිල්ලකුත් අවසානයේ දැක්කට පස්සේ ඒ කරපු ක්‍රියාවලියත් මේ අවබෝධයත් අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා. පොතේ ලියලා තියෙන එකයි මේකේ අතර කොච්චර මේ විරසකයක් තියෙනවද කියන නිසා මේක අවබෝධ කරන්න කරන්න ගොළු වෙනවා. සර්වඥාන්සේ මේ පරිශුද්ධ වූ පරමානුත්තර වූ ශුන්්‍යතය අවබෝධ කෙරුවට පස්සේ කාටවත් නොකියන්න හිතේදුවා. කිසිම කෙනෙක් මේ වගේ දෙයක් කිව්වට පිළිගන්න කැමති නැහැ. මොකද ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ හොද්ද බොර කරගන්න මොනවද ටිකක් සරුවචනාංශේ කියයි කියලා. සරුවචනාංශේ හොද්ද බොර කරගන්න නෙවෙයි බණ කියන්නේ. එහෙම නැත්නම් ගෙදර ගිහින් ඉලා රකින්න දෙයක් නෙවෙයි සඳහන් කරන්නේ. මේක නිසා උන්වහන්සේ තීන්දු කරා බණ නොකියන. ඊට පස්සේ සාහිත්‍ය පොත්වල සඳහන් කරන්නේ ඒ සහම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා සලුව ඒකාංශ කරගෙන ධන බිම ගහලා වැඳලා සුගතයන් වහන්සේ සරුවච්චන් වහන්සේ මේක විනාශයක් ඔබ වහන්සේ මෙච්චරකල් බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මොචේ පරේතින්නෝහං තාර ඉස්සාමි සංසාරෝගා මහබ්බයා කිය කිය මම බුදු වන්නේ මේ අනික් අය බුදු කරවන්නේ මේ මම ඊතර වන්නේ මේ අනික් අය ඊතර කරවන්නේ මේ මම මිදෙන්නේ මේ අනික් මුදවන්නේ මේ කියලා ඇවිල්ලා මේක අවබෝධ කරපු ගමන් ඒ වැඩේ නතර කරා එතකොට මානවයට වෙච්ච හානිය. ඒක නිසා සමහර පුද්ගලයෝ ස්වාමින් වහන්සේ මේ ඇස්වල ඉච්චර දූවිලි නෑ. අන්න ඒ ගැන අනුකම්පා කරලා වැරදුනට කමක් නෑ. ගන්න මනුස්සයා ගනි මේ බණ ටිකක් කියන්නේ කියලා සහම්පති බ්‍රහ්මරාජගේ ආර්දනාව පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ හිතුවේ මේකක් කියන්න කාටද. නැත්තම් කවමදාකවත් බුදුහාමුදුරන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේකක් නෙවෙයි. යේසුස් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන දේ වගේ අල්ලාහ් තුමාගෙන් බලාපොරොත්තු වෙන්න වගේ බ්‍රහ්මන්ගෙන් බලාපොරොත්තු වෙන්න වගේ සරසූස තුමාගෙන් බලාපොරොත්තු වෙන වගේ අපි යදලා මොකක් හරි ඉල්ලනවා කෑල්ල. ලැබෙන්න ලැබෙන්න ශුන්‍යතාවයෙන් අයින් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අපිට නත්තල් පැප්පා වගේ ඇවිල්ලා මේතිකට දෙල්ලම් බඩුවක් දාලා යන්න ඕන කමක් නැහැ නත්තල් දවසේට. ඉතින් ඒක නිසා උග දෙනෙක් කියනවා කිසිම කරුණා මෛත්‍රියක් නැහැ වගේ කියලා බුදුහාමර පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා ඒවට කියොත් වෙන්නේ මොකද්ද මේක කියා ගන්න තියෙන වෙලාව නැති වෙන නිසා වසියල් අයින් කරලා කියුත් කියනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනකොට මේකට යන පෙත එතන චතුරාර්ය සත්‍ය දේශනා කරලා ඒ වෙලාවේදී කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට පිරිසේ ඉන්නකොටම තේරුණා යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මක් ලෝකේ තියෙනවනම් හට ගන්නාසුළු යමක් ඒක සියල්ල මේ පරමුත්තර වූ ශූන්‍යතාවයෙන් හමාර වෙනවා එච්චරයි උන්වහන්සේ ඒක බුදුහාමරණ කිව්වා යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං අපි යම්තාක් දේවල් රැස් කරගත්තා නම් ඒ තාක් අපිට ඒ වගේ නිරෝධයේ දකින්නකම් නිවනක් නැහැ මතුවෙන තාක් මතුවෙන්නේ දුක් ගෙවෙන තාක් ගෙවෙන දුක් ඒ නිසා උන්වහන්සේගේ ප්‍රකාශනය කියනවා යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධම්. ඉතින් මේක සමහර සෝවාන් මාර්ග ඥානි කියලා සාහිත්‍ය කියලා ගන්න හදනවා. තව සමහරු රාහත්ුණයි කියලා ගන්න හදනවා. ධ්‍යාන ලැබුවයි කියලා මාර්ග ඥාන නැත්නම් විපස්සනා ඥාන කියලා ඔය එකම පට්ටමකවත් මේක නැහැ. මේකේ තියෙන්නේ ශූන්‍යතාවය. මේක තියෙන්නේ පරමුත්තර වූ පරිසුද්ධ වූ ශූන්‍යතාවය. නිසා භාවනා කරනකොට මෙතෙන් එනකොට අර වගේ තාන්න මාන්න නිලතල බලාපොරොත්තු වෙන එකනට පේන්න තියෙන්නේ මේ යන්නේ අගාධයකට මේ යන්නේ නැති බැරි තැනකට තියාගන්න බැරි තැනකට ඉතින් ආ බලාපොරොත්තු වෙන මේ මොනවා හරි මේ මට ගෙදර යනකොට අනේ අඩු ගානේ මේ ධානයක්වත් අරගෙන යන දවස් හත අටක් ඉඳලා භාවනා කරලා යනකොට එහෙම නැත්නම් අඩු ගානේ විපස්සනා ඥානයක්වත් සාක්ෂි දාගෙන යන්නේ නැත්නම් එහෙම නැත්නම් මේ පළු අඩුගාන සෝවන් වෙන්න නැත්නම් කියලා මේ සැලසුම් කරන හැම එකකදීම නිමිත්තක් එළියට එනවා. කවදාකවත් මේ අනිමිත්ත චේතෝ විමුක්තියක් කියන එක ගන්න නම් අපේ බලාපොරොත්තුවක් කියන එක ක්‍රමයෙන් ගෙවෙන්න ඕනේ. ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ඒ කෙනාට ඒක දරාගෙන ඉන්න පුළුවන් ගතියක්. මේ බලාපොරොත්තු සුන්ුණාට සතිය කැඩෙන්නේ නැහැ. දුකක් ආවට සතිය කැඩෙන්නේ නැහැ. අයසක් ආවට සතිය කැඩෙන්නේ නැහැ. පාඩුවක් වුණාට සතිය කැඩෙන්නේ නැහැ කියලා මෙදකල් ලාභෙට යසසට සැපට ඉල්ලපු සතිය දෙකේදිම සමබරයි කියලා හිතනකොට ඒකට කියනවා తాදී ගුණය කියලා. తాදි කියන්නේ නොසැලෙන ගතිය. ඒක තමහර ගුරුවරු පෙන්වන්නේ එහෙව්කම කියලා. එයා එහෙව් කෙනෙක් මම මරමත් ඔළුව නරක කරගන්නේ. දරුවා මලක් ගෙට ගිනි ගත්තත් සැලෙන්නේ නැහැ කියන ගතිය ආදී ගුණ වශයෙන් පෙන්වනවා. ඒක නිසා අපි මෙතෙක්කල් ලැබෙනකොට සතුට වෙන එක පොත්පත් වලින් අධ්‍යාපන ක්‍රමයේ සංස්කෘතිය ඉගෙන ගත්තා. දැන් නොලැබෙනකොටත් ඒ හා සමානම හිතකින් ගත කරනවා කියන එක හරි අමාරුයි වන්දන. නිසා සරුවත්යන්සේ සඳහන් කරලා තිනවා අලද්දං අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති. ඔබයේ නේවසෝතාදී රුක්ඛංව පතිවත්ති කියලා. ලැබුණොත් හොඳයි. නොලැබුණත් හරි සුන්දරයි. දෙකේදීම සතිය තියෙනවා නම් ලැබුණත් හොඳයි නොලැබුණත් සුන්දරයි. උබේ නේව සෝතාදී. ඔහුගේ දෙකේදීම නොසැලෙන ගතිය දකින්නවා. ගහක් වලට ගිය මිනිස්සෙක් වගේ gedi තිබුණොත් හොඳයි. gedi නෑයි කියලා ගහට සාප කරන්න නඩු දාන්න අකාලේ නම් gedi නෑ. ඒ වගේම පින්නපාත වඩන සංඝයාට බුරියානි හම්බුණත් හොඳයි, ඉන්දියාප්පන් හම්බුණත් හොඳයි, අද මොනවත් නැහැ කිව්වත් හොඳයි. ඒ මේ කියදාගතම සීය බුරියානි වේදුව අදත් මං ආවේ බුරියාන් ටිකක් ගෙන යන දීපන් යකෝ බුරියානි කියන්නේ බෑනේ ගියාක්කන්ට ගිහිල්ලා. ඒ සමාජයට කියනවා අද කවුරක්වත් නැහැ ස්වාමීන් වහන්සේ. ඒත් හොඳයි. ඒ වගේ භාවනා කරන්න අපිට හම්බ වෙන දේවල් දිහා බලලා කොයි එකක් ගන්න බලාපොරොත්තු වෙනවනම් එතන බුදුහාමුදුර වැඩ ඉන්නවා. එතන ධර්මයේ වැඩ ඉන්නවා. එතන සංඝයා දින එතන සීලයක් තියෙනවා. ඉතින් මේ කරගෙන කරගෙන යන ගමන් භාවනා කරනකම් අපේ හිත අන්නෙවැනි తాදි ගුණයකට හැඩ ගැහෙන බව නිකමට හිතන්න බුද්ධ ශාසනයක් නොතිබුණා නම් කෙනෙකුට තනියම හිතා ගන්න පුළුවන් වේද කියලා. කවදාවත් හිතන්න හම්බෙන්නේ නැහැ. අපිට මේ ශාසනයක් තිබිලා ගරු උත්තමයෝ ඉඳෙද්දී යැත්තු මේ ආදර්ශය පෙන්වද්දී අපිට මේක අස්පනා අපිට සමාහට එද්දිත් අපි මේක ප්‍රතික්ෂේප කරන හැටි බලනකොට බුද්ධෝත්පාද කාලයක වුණා නම් අපි කරන ප්‍රයත්න කිසිදෙම ප්‍රයෝජනයක් වෙන්නේ දැන් කරන්න තියෙන අපිට බුද්ධෝත්පාද කාලයක ඉන්නවා. මනුසාත්ම භාවයක් ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තිය තියෙනවා. පැවිද්දෝ ඉන්නවා. කල්යාණ මිත්‍ර ධර්ම තියෙනවා. බණත් ඇහෙනවා. ඒක නිසා භාවනා කරන යන ගමන් කොතනකින් හරි අහුවෙන දෙයක් ප්‍රකට දෙයකින් පටන් අරගෙන ඒක සම්පූර්ණම ගෙවිලා සම්පූර්ණ නිමාවට යනකම් බැලීමයි මට කරන්න තියෙන්නේ. අද මං ඊයට වැඩිය මෙච්චරකට ගියා. හෙට මීට වැඩිය මං මෙච්චරකට යනවා කියලා ඒ ගන්න ගන්න දෙෙහි අනිමිත්ත ස්වરૂපය, අපනිහිත ස්වરૂපය, ශුන්්‍යත ස්වરૂපයට යනවනම් එදිනදා ජීවිතෙත් අයුරුපාසානකම් ඇලි ගලි වාසය කිරීම එහෙම නැත්නම් ආලිංගන ක්‍රමයෙන් දුර වෙන්න පටන් ගන්නවා. ඒක පිළිබඳව ආය වෙනමම මේ අභ්‍යාසයක් කරන දෙයක් නෑ. ඒ විතරක් නෙවෙයි හොඳට මතක තියාගන්න ධර්මයානුකූලව භාවනා කරනකොට ඒ දිනදා පෛරුපාසනකම් අඩුවීම කවදාකවත් සමාජයට හානි කර විදිහකට වෙන්නේ නැහැ. දරා ගන්න බැරි මට්ටමකට යන එක සිද්ධ වෙන්නේ gediya ඉදෙනකොට කුප්පියෙන් ගැලවිලා වැටෙනවා. කොලේ ඉදෙනකොට කොලේ නැට්ටෙන් ගැලවිලා හැලෙනවා. ආයෙත් අපි තටමැව්වට කොලේ අලවන්න බෑනේ. අපි ඉදිච්ච gediya ආයෙ ගලවන්න බෑනේ. අමුයෙන් කැඩියොත් නම් කිරිවිසි වෙනවා. කොලයක් වුණත් ඒක නිසා ඒ වෙලාව වෙනකොට හැලෙනවා. ඒක මේ මේ ස්වභාවක සිද්ධියක්. චහුඟ දෙනකොට තියෙන ප්‍රශ්නේ තමයි මේ භාවනා කරනකොට මේ භාවනාදී අපි මේ ඉදිරිපත් කරගන්න මේ අනිමිත්ත ස්වરૂපය, අපණිහිත ස්වરૂපය, ඒ වගේම ශුන්්‍යත ස්වરૂපේ මේ ලෝකේ අල්ලබදා ගන්න කට්‍යත් එක්ක කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. ඒක ධර්මයට බාර දෙන්න බය වෙන්න දෙයක් නෑ. තමන්න තියෙන්නේ නිතිපත භාවනා කරගෙන යනකොට ඒකට හිත සිද්ධ වෙනවා. ඉතින් මේ ශුන්්‍යත දර්ශනීය නැත්නම් ශුන්්‍යතාව ලෝකණය නැත්නම් ශුන්්‍යතා විහරණය ගැන කතා කරනකොට මේ තිසමෙතී සූත්‍රයේදී ඒ බ්‍රාහ්මණයේ සහ ගෝලයේ කයිල සරුවචනන්සේ ළඟට අහනවා ඇවිල්ලා කතං ලෝකං අවික්කන්තං මච්චු රාජාන පස්සති කියලා. ස්වාමීන් වහන්සේ මේකේ උපදින හැම මිනිස්සයාම මායාගේ ඇස්වා කටවල් වලට අහු වෙනවා. මායයට නතු වෙනවා. යම් ආකාරයක් තියනවාද ඒ විදිහට බැලුවොත් මායයට මාව අහු වෙන්නේ මායාගේ බැල්මට ඇස්වා කටවහට අහු නොවි ජීවත් වෙන ක්‍රමයක්. එතකොට දරුවචනංශය කියලා කියනවා ශුඤ්‍යතෝ ශුඤ්‍යතෝ ලෝකං අවික්කස්සු මච්චු රාජා සත සදා සතු යම් ආකාරයකට මොග රාජ ශුන්‍යත ලෝක ආකසු මොග රාජ සදා සතු මොග රාජ තමයි මේ ප්‍රශ්නේ අහන කෙනා උඹ ලෝකේ දිහා බලපන් ඒක හිස් දෙයක් විදිහට ඒක නිමිත්තක් ගන්න දෙයක් නැති විදිහට පරාපරොත්තු પરමාර්ථ පිටන්න බැරි දෙයක් විදිහට ශුන්‍යත විදිහට උඹ ලෝකේ දිහා ශුන්‍යපැත්තේ බැලුවොත් නිමිත්තක් ගන්න තරම්වත් නැති සීක්‍රේ වෙනස් වෙන එකක් විදිහට බැලුවොත් අනාගත සැලසුම් නොකඩොත් මායාට උඹ පේන්නේ නැතු වෙනවා. එතකොට උඹ අමරණීයත්වයටපත් වෙනවා. මේ ලෝකයේ මේ ලෝකේ තියෙන මොනම දෙයක් හරි යමක් කරගන්න අල්ලගන්න මගේ කියාගන්න ගියොත් ඒ ඇල්ලීම හරහාමයි මායාව උඹව දකින්නේ. ඒක නිසා ශුන්‍යතෝ ලෝකං අවික්කසු මච්චු රාජා සදාසතු. මේ ලෝකයේ තියෙන හිස් බව මේ ලෝකේ තියෙන අල්ලන්න තරම් දෙයක් නැති බව ලෝකයේ තියෙන සැලසුම් කරන්න ප්‍රාර්ථනා කරන තරම් දෙයක් නැති බව අවබෝධ කිරීමක් විදිහට මේ ශූන්‍ය දර්ශනයේ ਸਰවඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා නමුත් අපි මේ තේරවාද සම්ප්‍රදායේ මේකට පුදුමාකාර බයක් ඇති කරලා තියෙනවා. පින්කම් කරන්නයි, පාරමිතා පුරන්නයි, ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබණ්ඩයි දිවි ලෝකේ යණ්ඩයි බ්‍රහ්ම සම්පatti ලබණ්ඩයි භව සම්පatti ලබණ්ඩයි සම්පූර්ණ ආගමක් හදනකොට ශුන්‍යතා දර්ශනය අවතක්සේරුලා පස්සේ දොරෙන් එළියට ගිහිල්ලා තියෙනවා. තීරවාදී ශාසනය කිසිම දැනක මේවට අර්ථකථන දෙන්නේ නැහැ. නමුත් හොඳ වෙලාවට වගේ ඔය මහායාන සමහර නිකාලව නිකායවල විශේෂයෙන්ම අර්ජුන නාගාර්ජුන පාදයන්ගේ ඒ මූල මධ්‍යම කාරිකා වගේ තැන්වල මේ ශූන්‍යතා දර්ශනය හරහා ਸਰවඥාන්සේගේ උගන්වීම ඉදිරිපත් කරා. ඉදිරිපත් කරාට පස්සේ මේ තේරවාදය මේක ආගමක් හදාගෙන වවාගෙන කණ්ඩ වගේ වැඩ කරගෙන යද්දී පමාවට පදේට පමාදයට හේතු වෙද්දී ශූන්‍යතා දර්ශනය පිළිබඳව එක පැත්තක් විශේෂණය වුණා. දැන් අවුරුදු 30ක්වත් 40ක්වත් නැහැ මේ ශූන්‍යතා දර්ශනය නැවත තේරවාදයට බඩ් කරන්න පටන් ගන්නවා. ඉතිසන තිබුණේ නැහැ. මේවා පොත්වල තිබුණා. එහෙම නැත්නම් අටපාඩම් කරා. නමුත් කොහොමද මේක ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියලා තිබුණේ නැහැ. ඒකට හේතුුනේ අර වගේ තිබුණු කෑලි මේකට දාලා සම්බන්ධ කරලා බලනකොට පේනවා මේ පසුකාලීන අර්ථකථා සම්ප්‍රදාය අනුව මේක ආස්තිකත්වයට නැමිච්චියක් තියෙනවා. අපේ ආගම අපේ පින් කරනවා කියන කතාව භවයට ආස්තිකත්වයට මේක තව තව හොඳ හොඳ කරගෙන ඉහළ ඉහළ යන දිවි ලෝක යන බ්‍රහ්ම ලෝක යන කතාවල් ඉන්න ගියාට පස්සේ අර ශූන්‍යතා දර්ශනය නාස්තික වාදයක් විදියට උච්ඡේද වාදයක් විදියට පේන්න පටන් ගත්තා. නමුත් මේ ස්ථූල ශුන්්‍යත, මහා ශුන්්‍යත, මෝග රාජ සූත්‍රය, ඒ වගේ තැන්වල සරුවචනanse තන්නි ක්‍රම මේ ශූන්‍යතාවය හරහම මේ තමන්වංශයේ ප්‍රතිපදාව ඉරිකල දක්වනකොට උගෝදෙනෙක් කියනවා මේක තේරෙන්නේ නැහැ අරි ගැඹුරුයිනේ. අපිට තේරෙන්නේ නැහැ කියලා හිමීන පැත්තකට දාලා කන්න පුළුවන් පැත්තට ඇදලා යනවා කීයක් හරි හම්බ කරගන්න කීයක් හරි අතවාසියක් තියෙනවා. තේරෙන්නේ නැතිකම නෙවෙයි මේකේ තියෙන තේරුම් ගන්න ඕනේ නැතිකම. භවනා කරනකොට අනිවාර්යයෙන් මේක දසදහස්සර හම්බ වෙනවා ඇති. නමුත් කවදාකවත් ඒක මේකටයි අපි මේ භාවනා කරන්න කියලා දන්නේ නැතිකම බුද්ධල දෝෂයක් නෙවෙයි කෙලෙස් වල හැටි. විඥානය කොහොමඩක්වත් කැමති නෑ මේ නාස්තිකත්ව පැත්තට. ඒ නාස්තිකත්ව නේ අපි කියව අනිමිත්ත පැත්තට, අපණීත පැත්තට, ශුන්්‍යත පැත්තට යනකොටම විඥාණයට පේන්නේ මොකද්දෝ පටලවිච්ච ගතියක්. සැකයක් ඇති කර ගන්නවා. යන්නේ සමතේටද, විපස්සනාටද, ඉස්සරහටද, පස්සටද මේකේ සතිය තියෙනවද, සමාධිය තියෙනවද කියලා මහා ප්‍රඥා ස්වරූපෙන් අරකට අකුල් හෙලනවා. ඒක නිසා මේ අකුල් හෙලීම මතක තියාගන්න පුද්ගලික දෝෂයක් නෙමෙයි කෙලෙස්වල හැටි. එimhe අකුල් හෙලුවර කමක් නැහැ. ඒ වෙන වෙන වතාවේ Taman දන්නවනම් ඒව නැත්තම් සරුවචනාංශී කීර දීලා තියෙන මේ ශුන්‍යතා විහරණය ශුන්‍යතා වක්ඛන්තිය නැත්නම් ශූන්‍ය දර්ශනය පිටමද ඩිංගිත්තක් හරි අහලා තිබිලා ඒ තමන් ඒක ඉදිරිපත් වෙනලා ඒක වළකන හැටි තේරුම් අරගෙන දහස්වර මේක කෙරෙන්න ඇරලා මේකට ඇතුල් වීම වළක්වන්න දෙවන්නේක් නෑ මගේ මෝඩකම්මයි දෙවන්නේක් නෑ මගේ කෙලෙස්මයි කියලා දැනගන්නකොට කනගාට වෙන්න දෙයක් නෑ කවදාරි මෙහෙම කරගෙන කරගෙන යනකොට මට ඒ අනිමිත්ත සමාධියට එනකොට ඒකට සාදර වෙන්න පුළුවන් ගතියක් එයි. ඒක කොයි වෙලාවෙ වෙයිද කියලා කවදාකවත් කල්ලාතු කියන්න බෑ. ඒක තන්නේ කරම අහඹයක්. කොච්චර භාවනා කරත් භාවනාදී හරියටම ඒ අනිමිත්ත සමාධිය කියන එක නැත්නම් අනිමිත්තානුපස්සනාව කියලා මේකට කියනවා. අනිමිත්තානුපස්සනාව එල්ල වේද කියන්න බෑ. ඒ නිසා කරගෙන කරගෙන යනකොට පින එහෙම නැත්නම් ඒ ඉන්ද්‍රිය ධර්ම, බොජ්ජංග ධර්ම පෙළ ගැහුනට පස්සේ මේක තීරෙන් යනවත් එක්කම එහෙම නැත්නම් ඒක වැටෙනවත් එක්කම පෙරපසු නොවි ආනිසංස තේරෙන්න පටන් ගන්නවා අනේ මම මෙච්චර කල් මේකට කෙනෙහිලි කංකරකට මග ඇරියා නේද මේක සමාදන් වෙනවත් එක්කම ඒකේ තියෙන සාන්ති ගතිය වැටෙන්න පටන් ගන්නවා එතකොට අකාලිකවම මේ අවබෝධ කිරීමත් එක්කම ඒකේ ශාන්තිය වැටෙනවා ඒ අවබෝධ කිරීම භාවනාවෙන් ගන්න එකක් නෙවෙයි. ඒක ඉබේම නැවත නැවතත් කරගෙන කරගෙන යනකොට ගහට ගහින් ගහට කොට කොට යනකොට කොට්ටුරුවක් හේල් ගහට කොටන දවසකුත් එනවනේ. එදාට පැටලෙනවා. අනිත් තැන් වලට යනකම් හරි. ඉතින් ඒක නිසා යෝගාවචරයා මේක එලසුන් සැලසුම් කරලා ඉල්ල කරලා යන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද මේක අනිමිත්තක් තියෙන්නේ. නමුත් අර මේ ශුන්‍යතාව විහරණය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් ශුන්‍යතාවක්ඛන්ති කියන්නේ මොකද්ද කියලා මේ ගෙවන් කිරීමේ වැඩ පිළිවෙල ක්ෂය කිරීමේ වැඩපිළිවෙල, වැය කිරීමේ වැඩපිළිවෙල, විරංජනීය කරන වැඩපිළිවෙලට ටික ටික ටික ටික පුරුදු කරන යනකොට ඒ පැත්තටම යන කල්යාණ මිත්‍රෝ දැක්කොත්, ඒ පැත්තටම යන බණ ඇහුනොත්, Tamangeම අත්දැකීම Tamanට පීඨ ආධාර වෙච්ච වෙලාවක මේ අපි බලාපොරොත්තු වෙන චිත්තක්ෂණේ ඉන්න පුළුවන්. ඉතින් ඒක අත්දැක්කට පස්සේ ඒක තව කෙනෙකුට කොහොමඩක්වත් sannivedana කරන්න බෑ. කාටවත් කියන්න බෑ මේක සමත භාවනාවකින් ලැබිච්ච ප්‍රයෝජනයක්ද විපස්සනා භාවනාවකින් ලැබිච්ච ප්‍රයෝජනයක්ද මේක මොන ඥානේද කොහොමද මේක කරන්නේ කියලා දාල සැකස්මක් විතරයි කරන්න පුළුවන්. නමුත් පැහැදිලිවම කියන්න පුළුවන් ඔක නැවත නැවත කරන්න කරන්න කරන්න ආනිසංස වැඩි වෙනවා. ඒ නිසා මේක හඳුන්ලා දුන්නාට පස්සේ ආශේවනය කරලා දුන්නාට පස්සේ ආශ්‍රිත දුන්නාට පස්සේ අර කියන්නේ භාවිත කරන්න. නැවත නැවත නැවත කරන්න. එතකොට අර සැක නැතුව තමන්ගේම ක්‍රමසාවිදි හරහා මෙතෙන් යනකොට manussකම කියලා කියන්නේ මෙන්න මේ තරම් උත්තරම දෙයක්. මේක කවදාකවත් විසංආත්මක කරන්න බෑ. මේක වෙන අභව්‍ය ස්ථානයක ඉඳලා කරන්න බෑ කියලා තමයි මෙතෙක් කල්ලේ ඒ තිබිච්ච manussකමේ ආනිසංශ බුද්ධි විඳින චිත්තක්ෂණය හැමදාම නවමයි. නවමුයි. ඒක අහම්බයක්. ඒක කවදාකවත් කල්යතු කරන්න බෑ. ඒ නිසා යම් දවසක යම් චිත්තක්ෂණයක මේ අනිමිත්ත සමාධිය කියන්නේ මේක වෙන්න ඇති. ශුන්‍යතාවලෝකන කියන්නේ මේක වෙන්න ඇති. ශුන්‍යතාව විහරණේ මේක වෙන්න ඇති කියලා අවබෝධ කෙරුවොත් ඒ අවබෝධය කාටවත් හොරකම් කරන්න බෑ. කාටවත් ඒකට කොඩි වින කරන්නත් බෑ. ඒ වගේම කාටවත් ඒක දෙන්නත් බෑ. මොකද මේ පුද්ගලයාගෙම ඒ යදෝ මනෝ සිදුවෙන එක. ඒක නිසා ඒ ලබන කෙනා ඒකෙදී විඳින බුද්ධිය කවුරුත් ඇවිල්ලා ස්තුති කරන්න ඕන කමක් නැහැ. කවුරුත් ඇවිල්ලා පෙන්ලා දෙන්න ඕන කමක් නැහැ. Tamanට ලැබෙන සාන්තියෙම බුද්ධ විඳින්න පුළුවන්. ඒක නිසා ඒ අවබෝධයත් එක්කම Tamanට හම්බ වෙන මේ බුද්ධියක් මම එක්කින්දලා ගන්න එකක් නෙවෙයි. තව කෙනෙක් පරද්දලා මාන්නක්කාරකමෙන් ගන්න එකක් නෙවෙයි. කුට්ටියක් කඩාගෙන ගන්න එකක් නෙවෙයි. ඒක තණ්හාවෙන් තොර, මාන්නෙන් තොර, මම ආයෙනෙන් තොර ලැබෙන අත්දැකීමක්. මේ අත්දැකීම තමයි ශාසනයේ වයස කියලා කියන්නේ. මේ අවුරුදු 2500ක් මේ අත්දැකීම ඇවිල්ලා තියෙන පුද්ගලයන් පුද්ගලයන්. අපි දැන් කරන්න හදන්නේ ඊටාම අමාරුවෙන් අවුරුදු 2600ක් අප කරා අරගෙන ආපු මේ පණිවිඩය ජීවිත පරිත්‍යාගයෙන්, කාය පරිත්‍යාගයෙන් ප්‍රතිපදාවෙන් යෙදිලා කොහොම හරි මේක අපි අවබෝධ කරගන්න ඕනේ. කොහොම හරි අපි මේක සාක්ෂාත් කරගන්න ඕන කොහොම හරි අත්දැකීමට ලං කරගන්න ඕන මේ මම ආයනේ හැංගීම නෙවෙයි ඒ විතරක් නෙවෙයි අපි ඉස්සරහා પરම්පරාවට මේක කොහොම හරි මේ පාස් කරන්න දෙන්න ඕන ඒ නිසා එකක් තමයි මේ දුෂ්කර කෘත්‍යය තමයි සාක්ෂාත් කරන එක දෙක මේක නිමි પરම්පරාවට යන්න දෙන්නේ නැතුව ඊගාවෙක් කනට මේක දෙන්න නම් අපි කුමනාකාර වූ ආදර්ශවත් චර්චාවක් ගත කරන්න ඕනේ මොන විදිහේ ජීවිතයක් ගත කරන්න ඕනද කියලා මේ තමන්ගේ ජයග්‍රහණයත් වැදගත් තමයි. ඒක අව탁සේරු කරන්න එපා. නමුත් ඒක නෙවෙයි වැදගත් වෙන්නේ ඒ පාරේ යන තව කෙනෙකුට ආදර්ශයක් වීම සඳහා මවන්නේකුගෙන් කොහොමද වෙන්න ඕනේ කියලා ජයපරදුම නෙවෙයි ලොකු සංචින්න කාලේ කිව්වේ නම අපිට ලැබුණ ජය ලැබුණත් පරිදුණක් ලැබුණත් වෙනම දෙයක් අපි මරුණාට පස්සේ අපි ගත කරපු ජීවිතේදී බලලා මොකද්ද මිනිස්සු ගන්න ආදර්ශය පිළිබඳ ආදර්ශය කියලා හිතන්නේ. අපි මැරෙනවා. ඒක පිළිබඳව කිසිසේත්ම හිතන්න බෑ මේ ශුන්්‍යතාව ලෝකනේ කෙරුවත් මැරෙනවා නැත්නම් මැරෙනවා. ඔත් මේ ඉන්නකන් නටපු දහංගට ටික ගහපු දහංගට ටික එක තමයි මිනිසුන් ඉතුරු වෙන්නේ. ඒ නිසා ඒ ආදර්ශ ජීවිතය ගත කරන්න උත්සාහ කළොත් එනත ඒකට අපි මේකේ උපමාන ගන්න උත්සාහ කළොත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේටින් සෑහෙන සීපයක් වෙලා තිනවා මේවා ලස්සන කටපාඩම් කරන ඇවිල්ලා අපිට මේ ඉදිරිපත් කරන්නේ මතකයි දවසක් ඔබ වහන්සේ මට කියනවා මේ ශුන්්‍යතා විහරණය බහුල කොට මම ජීවත් වෙනවා කියලා ස්වාමීන් වහන්සේ මට ඒක ඇහුණා හරිද? මම මේකට තේරුම් ගත්තා හරිද? දරාගත්තා හරිද කියලා බුදුරජාන්සේ මේ කියපු දේ කලපිටි මැද මැද කලපිටි මැද මැද පෙන්වන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ දැන ගැනීමටපත් වැඩිය මම හිතනවා අවුරුදු 2600 කට පස්සේ පහළ වෙන අපි ගැන හිතලා කරපු එකක් වෙන්නේ. ඒ නිසා අපි කොහොම හරි ඒකට අනුව ජීවත් වෙලා අපි ඒ කියන විමුක්තිය ජීතු විමුක්තිය ලබන අතර ඊගාවට ඉන්න પરම්පරාවටත් ඒක දෙන්න පුළුවන් තරම් මේ ආදර්ශ චරිත එහෙම නැත්නම් කියනවනම් සම්මා ආජීවය තමන්ගේ බඩ රසාව කොහොමද ජීවත් වෙන්නේ කියන එක හැදුවොත් ඒකට අපි කියනවා බාහිර ශාසනය කියලා මේ චේතෝ විමුක්තිය අනිමිත් චේතෝ විමුක්තිය කියනවා අභ්‍යන්තර ශාසනය කියලා මේ දෙකම සමබර කරගෙන යන්න මේ සියලු දිනාට මේ ධර්ම කොටස මේ භාවනා වැඩමුළුවේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාවත් දේශනාවලියත් මේකෙන් නිමාව සටහන් කරනවා සියලු දිනාට සනචි මුදා වේවා කියලා ප්‍රාර්ථනා